සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක් ආරම්භ කරලා ඒ සඳහා පළවෙනිම ප්‍රාර්ථන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් ඉතින් ලෑස්තිමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් අපිට පැයකුත් පැයකමාර විකිට කාලයක් අපිට ධර්ම සාකච්ඡාව සඳහා අපි වෙන් කරගෙන තියෙනවා එනිසා මේ ලිඛිත ප්‍රශ්න වලින් පස්සේ කාට හරි වෙන සභාවට නැගිය යුතු තම තමන්ගේ භාවනාවට අදාළ ප්‍රශ්න තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. මේ ඉදිරිපත් කරනකොට මේ ඇගිතාක් දුරට ඒ වාර්තාගත කිරීමේ පහසුව සඳහා මයික් එක පාවිච්චි කරන්න කියලා ඉල්ලා හිටනවා. එතකොට ප්‍රශ්නේ උත්තරේ දෙකම පටිගත වීමට වාර්තාගත වීමට පිළිවෙල නිසා ඒ විස්තරෙන් පස්සේ අපි ලිඛිත ප්‍රශ්නකට ගියොත් මෙහෙමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම් කෙනෙකුගේ ඉදිනදා වැඩ කටයුතු පිළිවෙල පිළිවෙලයි ක්‍රමානුකූල නම් ඒ තුලින් ඒ කෙනා වඩා යෝග්‍ය සමත භාවනාවට කියා කිව හැකිද අතරම මේ ඉදිනදා කටයුතු තියෙන පිළිවෙල ක්‍රමානුකූල බවින් යෝගාවචරයාගේ සමතෝ විපස්සනා නැඹුරුව කියන්න අමාරුයි. ඒ පිළිවෙල ක්‍රමානුකූල කෙනෙකුට නම් මේ චර්යාවක් හරියට සැලසුම් කළ වැඩ කරන්න පුළුවන් ගතියක් එනවා. ඒකෙන් ඒ කළ යුත්තේ සමත භාවනා නැත්නම් ඊට අර තියෙන සමත ලක්ෂණ හෝ විපස්සනා ලක්ෂණ කියලා එහෙම නිරීක්ෂණය කරන්න අමාරුයි. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ මුල් කොටස සාධනීය වශයෙන් ගත්තොත් යම් කිසි කෙනෙකුගේ එදිනදා වැඩ කටයුතු වල පිළිවෙල ක්‍රමානුකූල නම් කියන එක තියෙනවනම් ඒක සමත වේවා විපස්සනා වේවා යා සතිය වැඩිම සඳහා පාවිච්චි කරනවා කිව්වොත් නම් දෙපැත්තම බේරෙනවා. සමතට විපස්සනාද කියලා මේ තෝරන්නේ නැතුව ඒකෙදී ਸਰවචනංශේ පාවිච්චි කරන්නේ පහිතත්ත කියන වචනේ පහිතත්ති කියලා යෙදී ගත කරනවා. වැඩට ඉදිලා ගතනක සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන්. ඒක නිසා මේ ගොඩ ඉඳගෙනම මම මේ වඩන්නේ සමතේ මම මේ වඩන්නේ විපස්සනා කියලා නම් කිරීමක් අවශ්‍ය කරන්නේ එළඹ සිට සිහිය නැත්තම් සතිය වැඩිම කරගෙන යනවනම් ඒක විසින්ම යෝගාවචරයාගේ උපනිෂේ සම්පත් වල හැටියට මෙහෙවීම වෙයි. ඒක නිසා සමත විදර්ශනා බේරුමකින් තොරව පහිතත්ත්ව යෙදී ගත කිරීම කරනවා නම් ඒක වඩා ආරක්ෂාකාරී ඒ වගේම අර භාවනා මානසිකාරයේ මනස සංකීර්ණ කරන්නේ ව්‍යාකූල කරන්නේ සහැල්ලු කරලා දෙනවා ඊගාව ප්‍රශ්නේ පරයන්ක භාවනා යෙදී සිටින අවස්ථාවලදී ඉරියව්ව වෙනස් කිරීමට අවශ්‍ය වූත් තමන්ගේ භාවනාවට සහ අනිකුත් යෝගීන්ට බාධාාවක් නොවනසේ ඉරියව් වෙනස් කිරීමට කිසි නිසි ක්‍රමයක් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඉතින් අපි මේ පරියංග භාවනා කියන වචනේ එන්නේම ඉරියව්ව නිසා මේ නිසින්න ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව තමයි පරියංග භාවනා වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ පරියංග සඳහා ප්‍රශස්ත ක්‍රමේන ඉඳ ගන්නකොටම ඒ පద్මාසනේ හරි වීරාසනේ හරි සුඛාසනේ හරි ගන්නවා. එහෙම නැත්නම් මේ පළඟ බඳ වාඩි වෙනවයි කියලා පහසු ක්‍රමයට ඉන්නවා. ඉතින් එතෙන්දී පුළුවන් තරම් බලන්න ඕනේ වාඩි වෙනකොටම මුලින් වාඩි වෙනකොටම වාඩි වෙලා හොඳට හරි බරි ගහින්න. ඒ පట్టල වෙන්න. ඒකෙන් ගොඩක් වෙලා ඒ ඉරියව පාත්වාගෙන යන්න උදව් වෙනවා. ඉතින් එහෙම කෙරුවොත් ඉරියව වෙනස් කරන්න වෙන්නේ වෙනදට වැඩි ටිකක් පමා වෙලා කෙසේ කොහොම ලැහැති වුණත් ටික වේලාවක් යනකොට අර එකම ඉරියව්වේ ඉන්නකොට ඇති වෙන වෙහෙස කරගතිය ඉරියව් වෙනස් කිරීමේ ඇති අවශ්‍යතාවය මතුවෙනවා. ඒ වෙලාවේදී අවශ්‍යතාවය මතුවෙච්ච ප්‍රමණින්ම ඉරියව් වෙනස් කිරීමට නොයා හොඳට හිතට වදලා දෙන්න කියනවා මම මෙනෙහි කරන අරමුණ නම් එක්ක ආනාපානිය නැත්තම් බිම්බීම හැකිලිම. නමුත් මේ ශාරීරික අපහසුතාවය නිසා වේදනාව නිසා මට මේ මූල කර්මස්ථානට යන්න බෑ. ඒ නිසා මේ වේදනාව දුරුවන් කරන අදහසෙන් මම ඉරියව් වෙනස් කරනවා. ඒක මේ ශාරීරික අවශ්‍යතාවයක් සඳහා කියලා ඒ ඉරියව් වෙනස් කිරීම සඳහා අපි පොළඹවන ඒ වේදනාවත් එක්ක ටික වෙලාවක් ගත කරන්න මේ වේදනාව නිසායි මම මේ ඉරියව් වෙනස් කරන්නේ. මේ වේදනාව නොදැරිය හැකි එකක්ද? එහෙම නැත්නම් කායික වේදනාවක්ද? මානසික වේදනාවක්ද කියලා. කායික වේදනාවක් නම් ඇති වෙන දැනීමට අපි කියන්නේ දුක්ඛ වේදනා කියලා මානසික වෙන වේදනාවක් නේකට දෝමනස්ස වේදනා කියලා කියනවා. ඉතින් අර භාවනා කරන යනකොට කයේ ඉරියව්වේ වෙහෙසට වැඩිය හිත වෙහෙස වෙනවා. අන්න ඒක බලන්න කියලා කියනවා මේක කායික දුක්ඛ වේදනාවක්ද මානසික දෝමනස්ස වේදනාවක්ද කියලා ඊට පස්සේ තමන්ට තේරෙනවා මේක ඇත්තමයි කියලා ඊට පස්සේ ඉරියව් වෙනස් කරනවා ඒක නැවතිල්ලේ යෝගාවචරයක් විදිහට වෙනස් කරන්න තියෙනවා. ඒක පාරට හලහපන්න නැතුව වෙනස් කරනවා. වෙනස් කරලා වෙනස් කරන්න ඉස්සෙල්ලම අදිෂ්ඨාන කරන්න කියනවා. මේ වෙනස් කෙරුවට පස්සේ ඇති වෙන ස්පාසුව තුළ ඇති වෙන විවිධකේ තුළ මම නැතත් තමන්ගේ මූල කර්මස්ථානට යනවා කියලා එහෙම වෙනස් කරාට කමක් නැහැ. මේ අවශ්‍යතාවයක් ඇති වුණොත්. ඒ වගේම ඒ විනාශීමට හේතු වෙන වේදනාවේ එන්නකොටම පටන් ගන්න තැනදීම වෙනස් කරන්න යන්න නරකයි. ඒ වේදනාත් එක්ක පොඩ්ඩක් වෙලා ගත කරන්න පුරුදු කරන්න කියලා. ඊවසීම පුරුදු කරලා මේ වේදනාව නිසායි මට මේ වෙනස් කරන්න වෙන්නේ. මම ආපු ගාම වෙනස් කරන්න වේදනාත් එක්ක ටික වෙලාවක් ඉඳලා ඉරියව් වෙනස් කරනවා කියලා. ඉතින් මේකට ආත්පසීම වෙනස් නමුත් අදාළ උදු බෞද්ධ ඥානීය සඳහා කාරණාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ਸਰවචනාංශේ සරල පොදු ප්‍රකාශනයක් කරනවා මිනිස්යාට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් වෙනස් කරන නිසා. ඉරියව් වෙනස් කරන්න නැතුව හිටියනම් දුක්ඛ සත්‍ය කියන එක ඉබේම පුපුරු ගහමින් මතුවෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ ශරීරෙට තියෙන ආශාව නිසා, කායෙට තියෙන ආශාව නිසා, භවනාවේ සති සමාධි ජීවනති නිසා ඒ ඉරියව් වෙනස් කිරීමෙන් වේදනාව පිළිබඳ මුලැමැද අග කියන අවස්ථා තුන දැක් ගන්න බැරි වෙනවා. වේදනාවේ අගට යන්න ඉස්සෙල්ලා අපි ඒක ඉරියව් මාරු පිළිලෙන් අවුල් කරනවා. ඉතින් ඒක නිසා අදිෂ්ඨාන කරගන්න කියනවා. නොකරම බැරි වෙලාවක මිස මතුවෙච්ච ගමන් වේදනාවට ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඉරියව් වෙනස් කරන්න යන්නෙත් නැහැ. එක පැත්තක් අනිත් පැත්තේ ශරීරයේ අනවශ්‍ය දුක් වේදනා අත්කලමතාන් යෝගයේ පිණිස දැඩි වෙහෙස ගන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක ඉඳලා වේදනාවත් එක්ක ටිකක් කරලා වැඩ කරලා ඉරියව් වෙනස් කරන්න කියනවා. ඒකෙදි නැවතිල්ලේ වේදනාවත් එක්ක කටයුතු කිරීමේ යෝගාවචරයට කරන වැඩේ පාලනයක් යටතට ගන්න පුළුවන්. ඒ වගේම වේදනාවත් එක්ක ටික වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට භාවනාව හැලහැප්පෙන ගතියත් අඩු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී අඩි 25ක් අතර රෝමානියේ අතරට ප්‍රමාණය අඩුවීම භාවනාවට ගැටලුවක්ද? ඇත්තටම භාවනා සක්ම භාවනා නොකර ඉන්නවට වැඩිය ඒ සුළු පරාසයක හරි භාවනා කරන්නේ කොහොඳයි. ප්‍රශස්ත ප්‍රමාණය තමයි කියන්නේ පියවර 30ක් විතර යන්න පුළුවන්. පියවර 30ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පියවරකට අඩි එකමාරක් විතර වැඩෙනවා. අඩි 45ක් විතර තියෙන්න ඕනේ. උනාට මට මතකයි මම මේ පැවිදිෙන් ආපු ගමන්ම හිටියේ ওই 23 43 44 කුටි දෙකේ ඒකේ ඉස්සරහ කැලේ සක්මනක් තියලා හදලා තිබුණේ ඒක අඩි 25කට වැඩිය තිබුණා. ඒකේ ලනුපැදුරක් දාලා තමයි අපි සක්මන් කරේ. ඒක නිසා මේ වෙලාවේ හැටියට කරනවා ප්‍රශස්ත ප්‍රමාණය නම් අඩි 30 45ක් විතර වෙනවා. ඒක ගැටලුවක් නෙවෙයි අපිට පෙර කළ පින්මදි නිසා ලැබිච්ච සක්මන පොඩ්ඩක් කොටා. නමුත් ඒකේ සතුට වෙලා කරගෙන යන එකයි තියෙන්නේ. සක්මන් භාවනාදී ගමන් කළ යුතු වේගය සෙමින් ගමන් කළ යුතුද සාමාන්‍ය ගමන් කරන වේගයේද ඊ අර සක්මන් භාවනා පිළිබඳව අපි අවශ්‍ය සාකච්ඡා කරපු වෙලාවදී අර උපදේශ වලින් පස්සේ මේක මම මතක් කරා සක්මන්ට පෙළමෙන යෝගාවචරයා ඒ අඩි 45ක් විතර හෝ කමක් නැහැ සක්මන්ට මුණ දීලා හිටගෙන ඉස්ලාම් තමන් හිතට කයට හිත ගැනීම සඳහා මම මෙතන හිටගෙන ඉන්නවා කියලා හිත එකලස් කරගන්නවා. එකතෙන් කරගන්නවා. ඊට පස්සේ විනාඩි දෙක තුනක් හෝ පහක් විතර නිකන් සක්මන් කරන්න කියනවා මේ වේගන වේගය ගැන තකන්නේ නැතුව ශරීරයට ඕනේ වේගයක් ගන්න. මොනම විදිහකින්වත් හිමීට කරන්න යන්නත් එපා වේගයෙන් කරන්න යන්නත් එපා ඇඟට නිකන් සක්මන් කරන්න දෙනවා ඒක තමයි වේගය. තමන්ගේ ඇඟටම විනිශ්චය කරන්න තියෙන එක තමයි වේගය. ඉක්ම කරන්න යන්නත් එපා මේ වේගය අඩු කරන්න යන්නත් හොඳ නැහැ සාමාන්‍ය වේගෙ දෙන්න ඊට පස්සේ භාවනාව කිරීගෙන යනකොට සතිය පිහිටවනකොට මේ වේගයේ මේ අර ඉංජිනේරක් ඇතුලේ තියෙන ගවර්නර් එක වගේ වේගය අනුව එයා මේ අඩු වැඩි කරන ගතියක් තියෙනවා එතකොට තමයි තේරෙනවා සක්මන් කරගෙන කරගෙන යනකොට ඉන්දියන් සමාජ වේගය අඩු වෙන්න ඉඩ තියෙනවා එතකොට භාවනාවටම ඉඩ දෙනවා. පටන් ගන්න ඕනේ කරලා තියෙන සාමාන්‍ය වේගය. ඊගා ප්‍රශ්නේ තුන්වෙනි කොටස සක්මන් භාවනාව රවුමට ගමන් කිරීම හොඳමද? සාමාන්‍යයෙන් කරන්නේ කෙලින්ම ඍජු පතේක එහා පැත්ත මෙහා පැත්ත යනවා. සමහරෙකුට තියෙන ප්‍රශ්නයක් එහෙම නැද කොටස සක්මන් කරනකොට ඒක රස හිතෙනවා ආසයි හිතෙනවා හොඳයි. හැරෙනකොට කැඩෙනවා. යා කෙලවට ගිහිල්ලා හැරෙනකොට කැඩෙනවා. ඉතින් එතකොට එහා කෙලවරට යනකොටම වෙහෙස කර වෙනවා. පිට වෙනවා. ඇඟට දැන් මෙච්චර ගෙනියන සතිය ඉතින්දි කැඩෙනවා නේද කියලා. අන්න එහෙම කට්ටියට ওই වටවලල්ලේ සක්මන් කරන්න කිව්වා. එතකොට හැරෙන්න දෙයක් නැහැනේ. බොමලුවක් වටේ වටේට සක්මන් කරන්න කියනවා. නමුත් ඒක සාමාන්‍ය මේ සම්ප්‍රදාය නෙවෙයි මේ ලැබිච්ච ලැබිච්ච ඉඩක් හැටියට සක්මන් කරනවා. මට මතකයි ඔය අපි අම්බුලුවාවේ ඒ සක්මන් කරන මේ භාවනා කරන වෙලාවේදී ඒ කාන්තාවන් සඳහා හතර දිනකට මම හිතන්නේ කාමරේ ඉඳ කියලා ඉස්සරහ තිබුණේ අඩි 8ක 8ක විතර කොටුවක්. මේ මේ පැරන්ඩා එකක්. මම දැක්කා මේ කොටුව ඇතුලේ හතර දිනක් විතර එක්කන පිටිපස්සේ ওই අර හරක් ගොම්පා කොළපා ගන්නවා තියෙන්නේ. අතේ වෙන කරන්නම දෙයක් නැහැ. වහින ඕ ගාලා පහලේ අර තිබුණේ එකයි. ඒකේ ඉතින් සක්මන් කරලා අර වෙලාව පිරිමහන. මේක යමක් කමක් ඇති කෙනෙක් කරන වැඩක් නෙවෙයි. ඉතින් නැති බැරිකමට කරන දෙයක්. ඉද මලිකමට කරන දෙයක්. මේ තුන් දෙවෙනි කාරණාවට සම්බන්ධව මට මම ඊයේ විස්තරයක් ඉදිරිපත් කරා ශක්මන් භාවනා සහ පරියංක භාවනා ගැළපීමේදී ඊට ඒකට එකතු කරලා තවත් අංකයක් විදිහට තවත් මේ විස්තර භාවයක් විදිහට මට තව කාරණාවක් මතක් වුණා පස්සේ අපි පර්යංක භාවනා කරනකොට වාඩි වෙලා හොඳට ඉඳගෙන ඉන්න ඉරියව්වට දාලා හිත තැම්පත් වුණාට පස්සේ ස්වභාවයෙන් මතුවෙන පිම්බි මැකිලෝ ආනපාන දිහා බලනවා එතකොට සතිය පිහිටවන්නේ මානසිකාරය යොදවන්නේ කාය ස්පර්ශයේ නාසිකාග්‍රය හෝ උඩුතල හෝ එනතන් උදරේ තැනක එතකොට ආශ්වාස වේලාවේ ප්‍රශ්වාස වේලාවේදී එක තැනක හිත තියාගෙන තමයි ආශ්වාස ප්‍රශ්වාසය බලන්නේ. වම් නාස්පුඩු වෙන්න පුළුවන්, දකුණු නාස්පුඩු වෙන්න පුළුවන්, උඩුතල වෙන්න පුළුවන්. සමහරෙකුට කලාතුරකින් ගන්නකොට එක නාස්පුඩුවක්, හෙලනකොට එක නාස්පුඩුවක් කියලා වෙනවා. උඟ දෙනකොට එහෙම වෙන්නේ නැහැ. සක්මන් කරනකොට සිහිය පිටවන්නේ වෙනත් ස්ථාන දෙකකට. දකුණු තිනුට දකුණු පාදේ පාමුල, වම තිනුට වම් පාදේ පාමුල නිසා සිහිය පිටවන තැන කාය ප්‍රසාදය පියවරෙන් පියවරට මාරු වෙනවා. ඒතියෙදි සතිය අඛණ්ඩව පැවැත්වීම තමයි පරියාසක්කම් භාවනාදි කරන්නේ. පරියංක භාවනාදි නම් එකතැනම කරනවා. ඒකත් යෝගාවචරේකට එකක් දන්නවනම් අනිත් එකට සාපේක්ෂව සංසන්දනය ඉගෙන ගන්න සංසන්දනය කළ වටහා ගන්න උදව් වෙන්න ඉඩ තියෙනවා. මම මේ අවස්ථාවේ අරගන්නවා. ඒකත් මේ වෙලාවේ මේ ආපු ප්‍රශ්නේ හරහා ඊයේ වෙච්චි අමතක වීම සම්පූර්ණ කළ දෙයි. ඉතින් මේ ප්‍රශ්න තුන තමයි දැනට ලිඛිත විකිත විදිහටපත් වෙලා තියෙන්නේ. ඒ අතර වාරයේදී වෙන කාට හරි වෙලාව ඉතුරුලා තියෙන නිසා වෙන අදාළ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. අවසන් සංඝාස අපි සක්මන් භාවනාව වම දකුණ කියලා යම් වෙලාවක් කරගෙන ඉන්නකොට යම් අවස්ථාවකදී ආනාපානයේ වැඩෙන්න පටන් ගත්තොත් කල යුත්තේ විතරම සක්මන් කරගෙන යාවද එහෙම නැත්නම් සක්මන නවත්තලා ඉවරලා පරයන්ට යන්න. ඊට වැඩි විකල්ප උත්තර තියෙනවා. සක්මන් භාවනාවේදී අපි ඉස්සල්ලාම ඇත්ත වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ බාහිරයට දුවන හිත කයට ගෙන්න ගන්න. කායනුපස්සනාවක් කරන්නේ නැත්නම් ඇතුළටට නම්ම ගන්න. නමුත් ඇද්ද කැරලා සද්දත් ඇහෙනවා. චේතනාපූර්වක කටයුතු කරන නිසා ක්‍රමී ක්‍රමෙන් ඕක ඇතුළට එනවා. ඒ ඇතුළට ආවොහම ආනාපානෙට අවධානය යොමුනයි කියලා කියන්නේ තාමත් කය ඇතුලේ අරමුණක්. ඒ නිසා හිත කායනපසනාවේ කැඩීමක් වෙලා නැහැ. නමුත් සක්මණේ වම දකුණ වශයෙන් කියන එක වෙනුවට හිත හිතුවක්කාරකමට අරමුණක් ඉදිරිපත් කරන්න හදනවා. අන්නේ වෙලාවේදී වඩා නිවැරදි ක්‍රමේ වෙන්නේ නැත්නම් ආරක්ෂාකාරීව දෙන්න පුළුවන් උත්තරේ තමයි තමන්ගේ උමනාවෙන් ආපු අරමුණ තමයි ආනපානි යෝගාවචරය ජීවිසගත් අරමුණ තමයි වම දකුණු. එනිසා ජීවිසගත් අරමුණ ප්‍රධාන තැන තියාගෙන යනවා ආනාපානට ඔහෙ ඉන්න ආරින. ආනාපාන ඉස්සර කරන්න යන්නේ. ඒ වගේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම පරියන්කට යන්නේ නැහැ. සක්මනම කරනවා. සක්මන් කරන ගමන් ඒ හුස්ම රැල්ල ඉතින් අර සියුම් භාවයේ අංගවන්නේ මේකේ. සතිය සමාධිය මේ සෑහෙන එකලස් වුණාට පස්සමයි හුස්මට හිත යන්නේ. ඒකේ වාසිය තියාගන්න. දැන් මගේ හොඳ සතිය සමාධිය එකලස් ඒ වුණාට තමන්ගේ මානසිකාරය විතක්කය යෙදෙන්නේ පය තබන එකට. අරක තියාගෙන ඉන්නවා මේ හරි පැත්තට තියෙන සාක්ෂියක් විදියට. එහෙම නැතුව ආනාපාන මුල් තැන දෙන්න පටන් අරගත්තොත් ඒකෙන් තව එකටයයි ඒකෙන් තව එකටයයි අන්තිමට Tamanට පාලනයක් තියෙනවා. ඒ නිසා මේ හරියට ආනාපානට සලකන්නේ සක්මන් කරනකොට ඇහෙන ශබ්දයකට සලකනවා. සක්මන් කරනකොට බේන රූපයකට සලකනවා වගේ. සක්මන් කරනකොට දැනෙන හිතවිල්ලකට සලකනවා වගේ. හොඳයි ඉතින් ශබ්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, වේදනාවක් තියෙනවා, ආනාපානෙත් පේනවා. නමුත් මේ ඔක්කොම අල්ලපනල්ලාසෙමට වම දකුණ බලන්න බැරිද කියලා ඒක අභියෝගයක් විදියට. සෙනගින්න පාරක මම ඇවිදිනවා බයිසිකලයක් පදිනවා නැත්නම් වාහනයක් ඉන්නවා හප්ප ගන්න කිව්වා. තමන්ගේ වාහනේ සෙනගීටිය කියලා හැප්පුවාට <clears throat> දැන් තියෙන නීතිය හැටියට අන අනතුරක් වළක්වා නොගැනීමට තමයි දඩ ගෙවන්න එපා. ජීවනශේ ගුණයට ඇවිල්ලා හැප්පුණත් හැප්පුණාට පස්සේ වාහන අධිකාරියෙන් කොහොමද ගාණක් කපනවා ගවර්න්මන්ට් එකේ. අනතුරු වළක්වා නොගැනීමේ වැරද්දට. කියලා ඉතින් එහෙමයි නීතිය තියෙන නිසා Taman දැනගන්න ඕන කවුරු ගියත් පාරේ හැප්පුණොත් අමාරුයි මිනිස්සු ඊට ප්‍රශ්නයක් නෑ. මේකට හප්ප ගන්න නැතුව ගෙනින එකයි තියෙන්නේ. අන්න ඒ වගේ වේදනාවට, සද්දාවට, ඉකිලියාට, ආනාපානෙ වුණත් ආවට ඒවා ආගන්තුකව ගණන් ගන්නවා. Taman Tamanගේ විසගෙන තියෙන්නේ මූල කර්මස්ථානත් එක්ක ඒ මූල කර්මස්ථානත් එක්ක පැවැත්වීමේ හැකියාව බලන්න නම් බාධා නැති තැන සක්මණ බේර ගන්නවට වැඩිය බාධා තියෙද්දි සක්මන වම දකුණ බාධා කරගන්න නැතුව ගෙනියන එක ලොකු අභියෝගයක්. එතකොට සතිය වඩා විවිධාංගීකරණය වෙන්න ඕනේ විශේෂණය වෙන්න ඕනේ ඒව මේවා තියෙද්දි වම දකුණ ගෙනියන එක ඒක හරියට මේ කඹේ ඇවිදින මිනිස්සෙක් බැලන්ස් කරගෙන කුඩයක් අරගෙන හරි දිග රිටක් අරගෙන හරි සම්බර කරගෙන යනවා ඉතින් මිනිස්සු ඔලරසන් දෙනවා මිනිස්සු යාගේ දක්ෂතාවයට ප්‍රසාදේ බල කරනවා එයාත් අපුඩි ගන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ එතකොට ඇදගෙන වැටෙනවා එයා දැනගන්න ඕනේ මම දැන් කවුරු කෑ ගැහුවත් මගේ මේ ජයග්‍රහණය ලබන්න ඒකට යන්න නම් ඔයගොල්ලෝ කෑ ගැහුවට තමන්ගේ එකලස තමන් තියාගන්න අන්න වගේ සක්මන්ට බාධා එනකොට මුලින් ජීවිසගත්ත මූල කර්මස්ථානයේ වැඩි සැලකිල්ලක් දෙන්න නිසා අපි ඒකට මූල කර්මස්ථානය කියනවා මේ ප්‍රශ්නේම අපිට නගන්න පුළුවන් අපි එදිනෙදා වැඩක් කරන වෙලාවක වැඩ දෙක තුනක් යෙදිලා තියෙනවා. ඉතින් ඒකවර වැඩ දෙක තුනක් කෙරෙනවා. අපි සමාහට කැමත් කරනවා, පත්තරෙත් බලනවා, ටෙලිවිෂන් එකත් බලනවා, කවුරුත් එක්ක කතාත් කරනවා. ඒ වගේ වැඩ ගොඩක් යන වෙලාවේදී අපි කොතනද සතිය පිහිටවන්නේ කියලා. විශේෂයෙන්දී අපි මේ මේසෙට යන්නේ කැම කන්න නම් ඒක තමයි අපේ මූලික කර්මස්ථානය. ඒකට අදාළ දෙයට හිර කරන ගමන් තමයි දන්නව නොකල යුතුයක් තමයි කතා කරන එක කෙරෙනවා. පත්‍රෙත් බලනවා. ටෙලිවිෂන් එකත් බලනවා. මොනවා හරි වුණාට බේරගෙන යන්න තියෙන්නේ මේ කැම කන්නේ. ඒක මැදින් යන්න ඕනේ. අර මම මම මේක දෙන්නේ අර මේ මයංගනේ වඩේ කන කතා. මයංගනේ මිනිස්සේ ගිහිල්ලා අම්පාරේ බස් එකනකන් ඉන්නකොට අවුව සරයිලු හොඳටම. ඉතින් ඒ නිසා මං සබුලත් ටිකක් අකා ඉන්නකොට කවුද ඇවිල්ලා කියනවා බස් එක පැයක් පමයි කියලා. ඉතින් මතක පැය පමණ නිසා ඒ මනසට දැන් ගෙදර යන්න වෙන්නේ නැහැ බත් කන්න. ඉතින් ඒ මනසට මේ එකක් වොන්න කියලා කඩේට කොට වෙච්චාම ඒකේ විදුරු පෙට්ටියේ වඩේ තියෙනවා. ඊට පස්සේ ඒකට වඩේකුත් කෑවොත් හොඳයි කියලා මේ උලත් හක්ක පැත්තකට තියාගෙන මේ පැත්තේ හක්කේ වඩේක කාලා මැදින් ප්ලේන්ටිය ගන්නවා. ප්ලේන්ටිය ගන්න පස්සේ ආයෙ වඩේ කැල්ලක් කරනවා. ආයෙ ප්ලේන්ටිය ගාලා දෙකම වුණාට පස්සේ උලත් හක්ක හපා හපා එළියට එනවා. ඉතින් වඩේ එකයි ප්ලේන් බුලත් හකයි මැද තියෙති මැදින් ප්ලේන් ටික ගහනවා වගේ සක්මනේ යන්න ඕන ওই පිටපැත්තේ දෙක තියෙනවා. ඉතින් මේක කිව්වට පස්සේ සමහරකට හොඳට තේරෙනවා සක්මන කෝපෙටත් මේ බුලත් අපේ වඩේ තියෙති ප්ලේන් ටික මැදින් ගහන එක තේරෙනවා. ඒ නැතු මොකද අර බුලත් අපේ විසිකරුවොත් එළියට ගිහලා ආයෙ බුලත් එකක් අන්නවා. වඩේ එකක් නොකෑවට ප්ලේන් ටික කික් එක එන්නේ නැහැ. ඒ නිසා ප්ලේන් ටිකත් වඩේ එකත් බුලත් අපේ තුනම එක කටෙන් කනවා. බේරගෙන කරනවා. වෙලා තියෙන නිසා අපිට ඊගා පරිණ්ඩේ තියෙන හතරට අර්ථය සාමාන්‍යව අර ඔබේ ධර්ම සාකච්ඡාවේදී සාමාන්‍යයෙන් පැහැදිලි කරා සතිය පිළිතුරක්දී අපිට දෙලින් සබ්දයක් ඇහුණොත් මේ සබ්දට සිත් ගෙහෙන්න අර සතියෙන් දැනගත්තේ සද්දෙට සිත ගියා කියලා ඊට පස්සේ ආයෙත් අපේ මූල කර්මස්ථානයේ සිත ආවතින් ඒක මේ ප්‍රශ්නේ නෙවෙයි කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මේ වගේ ඒ විදිහම සිතිවිල්ලකට භාවනාවේදී මොනවා හරි සිතිවිල්ලක් ආවොත් ඒකට මෙත ගිහින් සතියෙන් දැනගත්තොත් සිත ගියා කියලා නෑ නෑ සිතුවිල්ලට ගිහින් ඊට පස්සේ නැවත මූල කර්මස්ථානයට ආවම අපි සතියෙන් දැනගත්තට සිතුවිල්ලකට ගිහිල්ලා මූල කර්මස්ථානයට සිත ආව කියන ප්‍රශ්නය නෙවෙයි කියලා. එතකොට අර අපිට තියෙන බෝධිනතුන් ශාස්ත්‍රයේ තියෙන කරන සම්බුතද මූල කර්මස්ථානයේ සිට ගියාට වගේ නෙවෙයි මේ සිතුවිලි විතරේ කරන්නේ අර ඒක පිටේනකොට ලපින් පිටේනකොට මේ අපිට හිතෙනවා දැන් ශබ්දයක් නිලියුනස් ඒක අපේ සාමාන්‍ය සිදුවන්නේ මේ ඉතින් අපේ ඇතුළට ඉතින් අපි අර අර තනන්ට තමයි පාලනය යන්නේ වගේ වගේ මේ ඕනියක් දෙනවා තමයි කියන්නේ අර ප්‍රතිවිරුද්ධාගේ නෙමෙයි ප්‍රතිව පුපුරු ඔබනේ මේ තමන්ගේ තියෙන වැරද්දක් වගේ නිකන් දැනෙන්නේ. ඒක මේ සංහිඳුටට අපි අර සබ්බතන් සිතුවිල්ලෙන් දෙකම එක ආකාරයකට සැලසුම් පුරුදු කරනවා. ඒ කියන්නේ සිතුවිලි වෙනවා පුපුරු කාරණා අපෝදු අපෝදු මේ තියෙනක මම හිතන්නේ. ඔක්කොට මේක තමයි අවසාන කරපු ප්‍රකාශය තමයි අපි විග්‍රහ කරලා බලන්න ඕනේ. මම පොඩ්ඩකට ඉස්සලා වේදනාව පිළිබඳව කතා කරා. භවනා කරනකොට වේදනාවක් එනවා. ඉතින් අපි මේ වේදනාවට කය හරි ඉරියව් හරි වෙනස් කරලා ආය අරමුණට ගන්න. ඉතින් අරමුණට ගත්තට පස්සේ වේදනාවෙන් වේදනාවෙන් කාලේ පොඩ්ඩක් නාස්ති කරලා තියෙනවා. නමුත් අපිට මූල කර්මස්ථාන එන්න පුළුවන් නම් කෙලසීමක් වෙන්නේ නැහැ. ඒක සද්දයක් වෙන්න පුළුවන්. ඒක හිතවිල්ලක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න නගන්නේ සද්දෙට අපි අහිංසක අපිට කරන්න දෙන්නේ පිටින් එන එකක්. හිතවිල්ල අපි හිතලා කරන එකක්. එහෙම නැත්නම් වේදනාවට ඉරියව් වෙනස් කරන එකත් අපි හිතලා කරන එකක් හරි මේ කියන ප්‍රශ්නේදී මේ සචේතනික අචේතනික ભેදේ අරගත්තාම මේ හිතවිල්ලක් හිතලා හිතන එකක්ද නැත්නම් හිතවිල්ලත් හිතන එකක්ද කියලා හිතන එකක් හිතනවද හිතෙනවද නෑ නෑ සක්මනේදී අර විපස්සනාට ප්‍රේරණ සිතුවිලි වෙනවා කියලා දැන් ඒක ඒක විග්‍රහ කරන්න ඕනේ අපිට මේක මේ සභාවට නගන්න මේ මේ සාකච්ඡාවක් ලක්කන්න මේ හිතවිලි Taman සැලසුම් සහගතව හිතන දේවල්ද නැත්නම් Tamanගේ මේ චිත්ත ප්‍රවෘතියට කඩාවැදින හිතෙන දේවල්ද කියලා. ඒක සම්බන්ධව සක්මනේ ගුණන්නේ දැන් සක්මන් කරගෙන යද්දී සිතුවිලි එනවා කියන තේරෙනවා. දැන් මොකක් සිතුවිලි ඒකට අපිට යොමු කරොත් තමයි ඒකත් එක්ක ඕක දිගට දිගට යන්න. ඒත් මගේ ප්‍රශ්නෙට නෙමෙයි කතා කරන්නේ. මේ හිතියලට දක්වන ප්‍රතිචාරය ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපි හක්මනට ගියාට පස්සේ මේ එන හිතිවිලි ශබ්ද වගේම අපේ පාලනයකින් තොරව කඩාවැදින දේවල්ද නැත්නම් අපි එන්න කියලා බුලත් අතක් දීලා පිළිගන්න හිතන හිතවිලිද ඒක ඒක ඒක තමයි සලකා බැලිය යුත්තේ. භාවනා කරනකොට බලන්න ඕනේ අර්ථ ભેදී ගත්තොත් ප්‍රශ්නේ නැවත ගත්තොත් හිතේ ශබ්ද වලට කරන්න දෙයක් නැහැ. මොකද ශබ්ද පිට තියෙන දේවල්. ඉතින් ඒක අපි අපි බලාපොරොත්තු මේ ශබ්ද නැති වෙන්නේ කියලා ඕන ශබ්ද ඇහෙනවා. ඉතින් ඒක මොකද කරන්නේ? ආ හිතවිල්ලකට එම් බෑනේ හිතවිලි මම වග වෙන්න එපායි. නමුත් ඒක හොඳට විග්‍රහ කරලා බලන්න මේ හිතවිල්ල හිතන දෙයක්ද හිතෙන දෙයක්ද කියලා ගත්තොත් 99ක් අපි පශ්චාත්තාප වෙන්නේ හිතෙන හිතවිලි හිතන හිතවිලි කියලා පටලවගන්න. මේක හරියට දැනගත්ත දවසේ ලොකු සාන්තියක් හම්බ වෙනවා. මේ හිතවිලි එන ඔක්කොටම තමන් ඔප්පෙන සාතිකේ දෙන්න ඕන කමක් නැහැ. ඒ අවජාතක දරුවෝ. නමුත් ඒ ගැන සැලකිලිමත් නැතුනොත් සර්වඥාන්සේගේ මේ විග්‍රහය අනුව මේක සවිඥානිකද අවිඥානිකද අසම්පජඤ්ඤද සම්පජඤ්ඤද අචේතනිකද සචේතනිකද කියන ભેද ගත්තොත් එහෙම මේ හිතවිල්ල මේ ඔක්කොම වැඩ බහ තබලා මෙහි ඇවිල්ලා අටසිල් අරගෙන ලස්සනට සක්මනක් අතු ගන්න යන්නේ ඔකට හිතන්න නෙවෙයිනේ අපි. කවුරක්වත් එහෙම සක්මන්ට ගිහිල්ලා මම මේ මෙතන ඉඳගෙන මම හොඳට හිතන්නම් මම හෙට භාවනා හෙට විභාගයට ගිහිල්ලා පාඩම් කරනවා කියලා එහෙම එකක් නැහැනේ. මේ හිතවිලි කඩාවැදින හිතවිලි. අපි මෙතෙන් ආවේ අට සිල් අරගෙන සිල් හිතන්න නෙවෙයිනේ. සක්ම වලට ගිහිල්ලා හිතන්න නෙවෙයිනේ. පිටිවිලි. නමුත් අපි ඇඟට නොදැනීම මේක හිතනවද හිතෙනවද කියලා දන්නේ නැතුව මේක මේකට පශ්චාත්තාප වීම අයිතිවාසිකමක් කරගන්න එකේ තකතිරුකමයි මම මේ මතු කරලා දෙන්න හදන්නේ. ඒකට පශ්චාත්තාප වීම තකතිරු මේ හරි වටින දෙයක් මොකද මම බොහොම සංවේදී කෙනෙක්. සද්ද නම් ඉතින් අනුන් කරපු දෙන්නේ මේක මගේ වෙන්නේ නැති කියනවා. හරියටම දත්තු කළා වන්න මේකත් මගේ දෙකේ. සරුවචාන්සේ පෙත්ත කපල කියන මේ සියල්ලම හොඳට බලලා තමන්ගේ දෙවෙනිදී අතහැරපන්. භික්ෂුනාථගේ තියෙනවා මහණෙනි යමක් තමන්ගෙන වෙනන් අතහැරපන්. ඊට පස්සේ යනවා ඇහැ උඹෙද? නෑ. ඇහැට පෙනෙන රූප උඹෙද? නෑ. ඇහැට පෙනෙන රූප නිසා ඇති වෙන මනාපමනාව උඹෙද? නෑ. අතහැරලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරලා කිව්වේ ඔය රජුගන්ගේ ජෝජජුරන්ගේ සල්ලි ජෝජජුරු කියලා. මේ ධානය හිටියොත් නේ කචල්. ඒ හැම බැංකු නෝට්ටුවකම බලන්න මේ අයිතිකාරය අසං කළා තියෙනවා. මුදල් ඇමතිව ඔයගොල්ලෝ ගාක් වේදාගෙන ඉන්නකොට කචයි. මුදල් ඇමතිවට දීලා නිකයි. ඒකල හිඟාන කණ එකයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. අයිතිකාරය අසං කළා තියෙනවා. හැම නෝට්ටුවෙම මුදල් ඇමති අසං කළා. ඒ කියන්නේ මිනිහගේ දේ. ඔයගොල්ලෝ දීපු ගමන් ඔකට බදු දෙවපන් ඔකට ඔක්කොම එන්නේ ඒකත්. ඒ වගේම හිතවිලිත් හොඳට බලන්න ඒක අයිතිකාරයෙක් ඉන්නව නම් අයිතිකාරයට දුක් විදිය දෙකම වටිනවා. මේවා අයාලේ වෙන දේවල්. මේ නිසා මට හොඳට මතක් වෙන්නේ මේ කියනකොට වෙස්ටිකේ ලියලා තියෙන පොතක් Thought Without a Thinker කියලා. මුළු පොතේම පෙන්නලා දීලා තියෙනවා මේ හිතවිලි වලට අයිතිකාරයක් නැහැ. මේ අහ කියන්නේ හිතීරට උදේ ඉඳලා හැන්දනක අපි කොච්චර පැවෙනවද මේක රාග හිතවිල්ලක්, මේක ද්වේෂ හිතවිල්ලක්, මේක මෝහ හිතවිල්ලක් කියලා පැවෙන්නේ මේ අහ කියන හිතවිලි වල. හැබැයි අපි යට හිතේ අදහසක් තියෙනව නෑ නෑ කොහොම කරත් මේ හිතවිල්ල මගේනේ. ඉතින් මගේ නම් විඳෝපා. මගේ නම් මගේ ජීවන විඳෝපා. එහෙම නැත්නම් මේ ගඟක ඉවර ඉඳගෙන ගඟ දිහා බලා ඉන්න මිනිස්සෙක් මේ ගඟේ දියසෙලි යනවා පේනවා, මල් පියලි යනවා පේනවා, අසුචි යනවා පේනවා, බොර වතුර යනවා පේනවා. ඒක දිහා බලාගෙන හිටියද ඇඟිල්ල ගැහුවේ නැත්තම් දෙමෙන්නේ ඇඟිල්ල ගැහුවොත් ගඟ කැළඹෙනවා. Taman තෙමෙනවා. භාවනා කියලා කියන්නේ ඉවුර ඉඳගෙන හොඳට බලන්න මේ හිතවිලි ධාරාවල් ගමන් කරන හැටි. ඒ කියන්නේ මේ සීලක නැතුව නෙවෙයි සීලක ඉඳලා සද්ධාවක ඉඳලා භාවනා අරමුණකුත් දීලා ඒ අතරමැද හිතවිලි ගලනවා ප්‍රතික්‍රියා කරන්න එපා. ප්‍රතික්‍රියා කරන්න ඕනේ මේක මගේ කියගත්තොත්. පුළුවන් තරම් බලන්න නේ තමම නේසෝ අමසි නමේසෝ අත්තා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් මේ හිතවිලි පැත්තක ගලද්දි ආනපානේ බලන්න පුළුවන්. සක්මන් කරනකොට වම දකුණු බලන්න ඉඩක් තියෙනවා. මොකද අර එනේන හිතවිල්ල පිටිපස්සේ එලවනව නෙවෙයිනේ. එනේන එකට තරහ වෙනවත් නෙවෙයිනේ. ඒ නිසා මේ සෙනග ඉන්න පාරක හැප්පෙන්නේ නැතුව තමනුත් ඇවිදිනවා. ඒක ප්‍රශ්න නගන ක්‍රමය හොඳයි. එතකොට අපිට මේ අචේතනික සචේතනික ભેදී මතු කරලා ගන්න පුළුවන්. සද්දක ගත්තත් බුදුරජාණන් වහන්සේගේ හික්මීම තියෙන්නේ සද්දේට හෝ සද්දේ හිමමත නෙවෙයි. මේ ශබ්දයට පහළ වෙන නුරුස්නා ගති මනාපමනාව දෙක විතරයි මගේ. ශබ්දේ ඉන්නේ මට අමනාප කරන්න නෙවෙයි. ශබ්දේ ඉන්නේ මට මනාප කරන්නත් මේ ශබ්දෙට නෑ මං ගැන අපේක්ෂාවක්. මමයි මේ ශබ්දෙට කරදර කරන්නේ. ඒක නිසා ඇහුනොත් ඇහුන මතින් නතර කරන්න කියනවා. ඒකට මනාප වෙන්නේ නැතුව අමනාප වෙන්නේ. එතකොට ශබ්ද මේ කණින් ඇවිල්ලා මේ කණින් යයි. මේ වාගිම කවදා හරි දැකීමේ වේදනත් එනේනේ හැම එකටම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඉක්මනට ගිහිල්ලා දොස්තර පොලිමේ හිටගන්නේ. මට අවල් රෝගේ තියෙනවා මට අවල් කැක්කුම තියෙනවා පිපුරුම තියෙනවා. පොඩ්ඩක් ඕක දිහා බලන්න. ඒකට ආපු විදිහටම යනවා යන්න. ඊට පස්සේ තමන්ගේ වැඩේ කරන එකයි තියෙන්නේ. අපි මේකට ශරීරෙ තියෙන බය නිසා පොඩ්ඩක් කැක්කුම පොඩ්ඩක් පිපුරුමක් එනකොට විශ්ව වික්පනට ගිහිල්ලා දොස්තර මහත්තයාට බාර දීලා මම මගේ යුතුයකම ඉෂ්ට කරයි කියනවා. මේක ඇත්තටම කරන්නේ මොකද්ද අපේ ශරීරයෙන් තියෙන ප්‍රතිශක්තිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැතුව, ණය ගැන මුලමදාක බලන්නේ නැතුව අපි මේ ස්වභාව සිද්ධව සිද්ධ වෙන වේදනාව අතරමැදි මගේ කරගන්නවා. ඒක ඊට පස්සේ විඳවනවා. ඊට පස්සේ බෙහෙත් ඕනේ, ඔපරේෂන් ඕනේ, ඉන්ජෙක්ෂන් ඕනේ, ගොඩක් නමුත් ඔය හිත ඔය එන හිත වේදනාවලින් 180ක්ම මොන්නම ප්‍රතිකර්මයක් ඉල්ලන්නවත් නෙවෙයි එන්නේ මම මෙන්න මේ වැඩක ඉන්නේ කියලා රෝග නිర్ణය මේ රෝග ලක්ෂණයක් විතරයි. දොස්තර ධ්‍යාන වෙදකම් කරන්නේ රෝග ලක්ෂණයට විතරයි මිසක් වෙද ලෙඩේට නෙවෙයි. ඊට මෙදී වැඩි හොඳයි තමන්ම මේ රෝග ලක්ෂණත් එක්ක වැඩ කෙරුවොත් ඇඟම අඩියෙම උත්තරයක් දෙනවා. නිසා හිතවිල්ලක් ආවත් වේදනාවක් ආවත් සද්දයක් ආවත් මේක මගේ කියාගත්තොත් එහා සමාන වෙහෙසක්. එයා සමාන ගැටුමක්, එයා සමාන ප්‍රතික්‍රියාවක් එනවා. මේක උත්සාහ කරන්න ඕනේ මූල කර්මස්ථානෙට පිසිද්ධ වෙන්න. මූල කර්මස්ථානෙට වාංගු වෙන්න, මූල කර්මස්ථානේ සරණ ගිහිල්ලා අනික් කිව මූල කර්මස්ථානේ පිටදේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. ඊට යම් ප්‍රතික්‍රියාවක් එනවා නම් ඒකත් පුළුවන් තරම් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියන පටන් ගත්තොත් තමයි තේරෙයි. මේ අර තියෙන නොසැලෙන ගතිය, එහෙම නැත්නම් ඒකට උපේක්ෂා වෙන්න පුළුවන් ගතිය ක්‍රියාවත් කෙරුවේ නැත්නම් එයා ක්‍රියාවත් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා කිරීම ප්‍රතික්‍රියාවටමයි අපේ හිත තියෙන්නේ. උත්සාහ කළ බලන්න ඕනේ නෑ මේක දැක්කට ප්‍රතික්‍රියා නොකර ඉන්න ලාභෙදී පාඩුවේදී සැපේදී දුකේදී යසසේදී අයසේදී දුක් වේදනායි සුඛ වේදනාවේදී ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව බලන එකයි අර මූල කර්මස්ථානෙට වාංගු වෙලා අපි කරන්නේ. ඉතින් මුලදි බෑ. ටිකක් ඉස්සරහට යන්න යන්න යන්න යන්න තමන්න තේරෙනවා ප්‍රතික්‍රියා කරන්න කරන කරදරයි ප්‍රතික්‍රියා නොකරන්න නොකරන තමන්න විවේකයක් ස්පාසුවක් ලැබෙනවා මනහ කරනකොට සමහර සිතුවිල්ල මේ මනහ කරනකොට අපි යමිරුහි මෙනෙහි කරන්නේ අපි ඒකට අහු වීමක් අහු වෙලා දැන් ඔය කියන විදිහට ගඟක ගඟක් දිහා වගේ බලන් ඉන්න බෑනේ යම් කිසිම අපිටම රාග අරමුණක් ආන අපි මෙනෙහි කරනවා මේ මෙනෙහි කරනකොට අපේ අපි යම් කිසි ප්‍රමාණයක් ඒකට අහුව අපිට අපිට දාගෙනනේ ඒක මෙනේ කරන්නේ මේකෙන් පරිබාහිරව කරන්න බෑනේ අපිට. බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක් නැහැනේ. අනුන්ගේ දෙයක් හැටියට මේ යමක් ආවොත් මෙනෙහි කරද්දී අපි ඒකට අහු වෙලා නේද ඉන්නේ. ඇත්තට මේ කියන්නේ ඒකදී මේ මේ එන අපිගේ මා රාග හිතවිල්ලම කියලා. රාග හිතවිල්ලේ ඒක සංසන්දනාත්මකව කියන්න වෙන්නේ වෙලාවේ හැටියට අපි ආනාපානේ බල බල ඉන්නවා. ආනපාන බල බල ඉඳද්දී ඒ පුංචි පුංචි රාග හිතවිලි තියෙනවා අපිට ගාණක් නෑ ආනපාන යන්න පුළුවන් ඒවා ප්‍රශ්නයක් නෑ ආසාවක් ගැන මතක් වෙනවා මොකක් හරි මම නමුත් මම ආනපාන යනවා සමහරලාට රාග හිතවිලි ආනපාන තරමටම ඇවිල්ලා ආනපානත් එක්ක උරුට්ටු වෙනවා ආනපානේ වගේම පෙරලා ගන්නවා වල ආනපානේ දිනනවා අන්නේ වෙලාවේදී යෝගාවචරයට පුළුවන් කල්පනා කරලා බලන්න මේ රාග හිතවිල්ල ඇවිල්ලා මේ චිත්ත වීදි හරස් කපනවා මේකට බාධා කරනවා නමුත් මට පුළුවන් ද ආනාපානට වැඩි සැලකිල්ලක් දැක්වීමෙන් හිතවිල්ලට සැලකිල්ල අඩු කිරිල්ලෙන් ආනාපානෙ මුල් කරගෙන යන්න. ඒ ඒ තඩමාරුවේදී Tamanට තේරුණා නම් මේ හිතවිල්ල වේගේ සැර වැඩි නැත්නම් ඒකේ තියෙන රාගේ සැර වැඩි කියලා අපිට සිද්ධ වෙනවා දැන් පරාජය පිළි අරගෙන ආනාපානේ බහා තබලා හිතවිල්ල මෙනෙහි කරන්න. එතකොට අපි හොඳටම තුලනාවකට ගිහිල්ලා ස්වභාව සිද්ධිය ගත්ත නැත්නම් මූල කර්මස්ථානයේවත් ඒක වශයෙන් ගත්ත ආනපනේ තවදුරටත් කරන්න බෑ. බහුල බහුල වශයෙන් රාග හිතවිල්ලෙන් බාධා කරනවා. එතකොට අපි ඒ සඳහා හිතට දැනුමක් කරනවා ඔබ මූල කර්මස්ථානේ දැන් කරන්න බෑ. ඒක පැත්තකට දාන්න. පැත්තකට දාලා රාග හිතවිල්ල හිතවිල්ලක් වශයෙන් රාගයක් වශයෙන් මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට හොඳට ඕම අපි ආනාපානෙන් ඉවත් වෙලා ඒ රාග හිතවිල්ල අරමුණු කරන්ඩ ඒකට මුල් තැන දෙන්න හිතලා වෙච්ච එකක් නෙවෙයි මේ අපිට සිද්ධ වෙන දේ. එතෙන්දි මෙනෙහි කිරීමේ මාර්ගයෙන් කරන්නේ නෑ ආනාපානතක පොර කල කරන්න බෑ ඒක නෑ. ඒ වෙනුවට නිතරම ඇවිල්ලා බාධා කරන හිතවිල්ලත් එක්ක ඉන්නවා. ඒතකොට හිතවිල්ල යටත් වෙලා තමයි. ආනාපානේ ඉන්න දෙන්නේ නෑ. ඊට පස්සේ සමහර වෙලාවට එනවා එහෙම මෙනෙහි කළවත් බේරන්න බෑ රාගය හෝ ద్వේෂය උදුරලා යනවා. ඒකට මෙනෙහි කිරීමේ අන්තරෙමුත් බේරන්න බෑ. එක්කෝ මේක බහා තබලා අසුබ භාවනා කරන්න. එහෙම නැත්නම් නැගිටලා යන්න වෙනවා. ඉතින් ඒකට හේතු වෙන්නේ අර එන රාග හිතවිල්ලේ මේ වේග ධාරාව. ඊටාම සුළු දෙයක් නම් මෙනෙහි නොකර මූල කර්මස්ථාන දිගේ යෑමෙන්ම බේරතයි. ටිකක් ලොකු එකක් නම් නැත්නම් ආනාපානත් එක්ක සමබරව තුලණය වෙනවනම් පැහැදිලි මේ මේ සචේතනික මේ අදහසක් ගන්න මම ආනාපානී කරන්න බෑ. ඒක පැත්තකට යනවා. මම මේ වේදනාව මේ හිතවිල්ලත් එක්ක වැඩ කරනවා. එතනදී මෙනෙහි කරනවා කියන්නේ ආනපනේ බහතබලා හිතවිල්ල මෙනෙහි කරනවා කියලා කියන්නේ හිතවිල්ල මේ වෙනකොට සෑහෙන බලපෑමක් ඇති කරලා Taman අනවශ්‍ය විදිහට ආනාපාන මෙනෙහි කරලා කාලීනාස්ති කරන වෙනුවට බලපෑම ඇති කරන රාග හිතවිල්ල මෙනෙහි කරලා ඒක කර්මස්ථානයක් කරගන්න. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි වාහනයක පාරේ යනකොට මේ පාරේ තැන් තැන් වල පුංචි වලවල් තියෙනවා ඉඳපු ගමන් අපිට තේරෙනවා දඩස් ගාලා වදිනවා. නමුත් මේ එක වලකට වැටෙනකොට උඟ වේලාවකට ආයේ නැත්නම් අපි බ්‍රේක් කරන්නේ නැහැ, වේගය අඩු කරන්නේ නැත්නම් ඔහේ යනවා. නමුත් නිතර නිතර වලවල් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා වේගය අඩු කරන්න. වේගය අඩු කරලා වල බස්සලා අරගෙන යන්න පුළුවන්, ඒත් යන්න පුළුවන්. අපි හිතමු අඩිය වදින තැනක් වෙනවා. වල වැඩි නම් අපිට සිද්ධ වෙන වාහනේ නතර කරලා ගල් ගෙනල්ලා පාර මට්ටම් කරලා යහපතට යනවා. ඒ නිසා මේ යන පාරේ තියෙන වලවල් වල ප්‍රමාණය හැටියට ඕනේ අපි දක්වන ක්‍රියාවලිය චොකම්සෝබරේට ගන්න පුළුවන් එකක් නම් යනවා. එimhe බැරි එකක් නම් වේගය අඩු කරලා කම්පන වේගය අඩු කරලා දෙනවා. හරි මෙනෙහි කරලා බෙරෙනවා. බැරි නම් වාහනේ නැත කරන්න වෙනවා. ඒ නිසා මේකමයි කළ යුත්තේ කියලා එක ක්‍රමයක් නැහැ. තමන්ගේ සතිය දියුණු ප්‍රමාණය හැටියට එන බාධාවේ තීව්‍රතාවයේ හැටියට මූල කර්මස්ථානයේ තියෙන සුහදකම හැටියට ගණන් නොගෙන යන්න බලනවා බැරිම නම් නම කියලා කතා කරන මූල කර්මස්ථාන පැත්තක දාලා ඒත් බැරි වෙලාවක අපි අසුභ භාවනා වගේ සම්පූර්ණ වෙනස් භාවනා ක්‍රමයකට යන්නේ. ඒ නිසා මේ අවස්ථාව හැටියට තමයි යෝගාවචරයට ඒක මෙනෙහි කිරීමේ ක්‍රමේ පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. අසරයි ස්වාමීන් වහන්සේ මේ මෙතියා සිතේ සිතුවිලි පහළ වෙන්න පුළුවන් ද හේතුවක් නැතුව ඇත්තටම නම් හේතුවක් නැතුව මොන දෙයක්වත් ලෝකෙ හිද්ද වෙන්නේ නැහැ ඒ නිසා හිතු එන්නේ චිත්ත නියාමයට අනුව චිත්ත නියාමයක් කියලා එකක් තියෙනවා ඒක මම මගේ හිත කිව්වට හිත වැඩ කරන චිත්ත නියාමයක් ඒකට හේතුඵල ධර්ම තියෙනවා නමුත් ඒ හේතුව ඒ ඒ මෙහෙම ඒ න්‍යායපත්‍යේ නිවනටද යොමු වෙලා තියෙන්නේ නැද්ද කියන එක සම්පූර්ණ වෙනම ප්‍රශ්නයක්. අපිට මේ හිතවිලි පහල කරන්නේ මට විවේකී ලබා දීමටද නිවන ලබා දීමටද එහෙම නැත්නම් මගේ හිත සුව පිණිසද කියන එක මට කියලා නෙමෙයි කරන්නේ. ඒක මගේ න්‍යායපත්‍රය නෙමෙයි යන්නේ. හිත වැඩ කරන චිත්ත න්‍යායයට අනුව මම මේක මගේ කියලා ගත්තාම මල අවුලයි මෙතන තියෙන්නේ. චිත්ත නියාමයකට වැඩ කරනවා කිව්වොත් අපි ඔක්කොම බුදුහමරොත් එක්ක එකගයි. චිත්ත නියාමයේ කියන එක කිසිම දවසක නිවනට යොමු වෙච්ච එකක් නෙවෙයි. ඒක ඒක ප්‍රසිද්ධ ප්‍රකාශනයක් චිත්ත නියාමයේ තියෙන සංසාරේ ගෙනියන. කොයි ක්‍රමෙන් හරි අපි වගලාගෙන මොනව හරි කරගෙන අපි සංසාරයට අදිනවා. ඉතින් අපිට චිත්ත නියාමයේ අවබෝධ කිරීම කරන්න පුළුවන්. හැබැයි චිත්ත නියාමයේ පාලනය කරනවා හෝ මට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. මෙයාගේ ගමන තියෙන පියසුලියට. නිසා චිත්ත නියාමයේ වැඩ කරන හැටි දැකීමේ හැකියාව තියෙන එකම තමයි මනුස්සයා. අනිත් සත්තුන්ගේ යම් යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන යාට ඒක නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා කාදාකත් වශී කරන්න බෑ. මනුස්සයා කරන්නේ පුළුවන් නම් හේතු හොයනවා. හොයලා බැලුවොත් ඒ කවම කවදාකවත් ස්වයන් සිද්ධ හිතවිල්ලක් නිවන ගැන කතා කරන්නේ නැහැ. නිවනට යන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කියනවා තක්කා මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් කවුරු හරි කියන දෙයක් අහලා තමයි වෙන්නේ කියලා. සම්මා දිට්ඨිය ස්වයන් සිද්ධව පහළ වෙන්නේ. බුදු කෙනෙක්ම කියන්න ඕන යන තාලෙට යන්න දුන්නොත් ගුණ අදින්නේ නිහරක අදින්නේ මඩටමයි. අදින්නේ මඩට නිසා හිතට අයාලේ යන්න දුන්නොත් පින් කෙරුවා පව් කෙරුවා සංසාරෙම තමයි. නිසා හේතුවක් ඇතුව තමයි පහළ වෙන්නේ. නමුත් ඒ හේතුව කවදාකවත් සංසාරයෙන් ගැලවීමට හෝ විවේකයේ පිණිස හෝ එහෙම නැත්නම් විශ්‍රාමයේ පිණිස හෝ උදේකලාභාව පිණිස හිතක වැඩ කරන්නේ නැහැ. වැඩ කරත් ඒක බොහෝ විට වංචනික වංචක ආයත කරකවල ආයෙ ගිහලා දානවා. අර තිබුණු මේ සංකීර්ණ භාවයටම ගෙනියනවා. ඒක නිසා ඒක ඒ හිත්වදිනතාවයට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඉස්සල්ලාම වතාවට ජර්මනියේ හිටපු ඒ ආත ෂෝෆන්හාවර් එයා කතා කරලා කිව්වා චේතනා තියෙන තාක්කල් අපාය තමයි කියලා. සෑම චේතනාවක්ම අපාගාමී. අපි කියන සාමාන්‍ය සංසාරගාමී. කිසිම චේතනාවක් මේ ලෝකේ නිවනට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා හැම චේතනාවක්ම නරකට යොමු කරන්නේ. Each and every will is evil කියලා. ඊට පස්සේ මේක මේ බටහිර දර්ශන විද්‍යාව හැටියට විශාල පෙරලියක් ඇති කරලා ඒගොල්ලෝ හිතුවා මේ චින්තකයෝ හොඳ චේතනාවල් තියෙන જાතියක් තියෙනවා හොඳ චින්තකයෝ කියලා જાතියක් තියෙන නිසා මිනිස්සු මානවයට සේවය කරන තමන්ට සේවය කරන කියලා. දැන් පෙත්ත කපලා කිව්වා මිත්‍තුවොත් ඉවරයි. ගන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කොන් කරලා යා නාස්තිකවාදයක් විදිහට මේ උච්ඡේදවාදයක් විදිහට මේ ජර්මන් දර්ශනවාදීන් පිළිගත්තා. නමුත් පස්සේ ওই නීච්චේ යාට පස්සේ ආපු එකනා ඒකම නැවත නැති කිව්වා දැනගත්තත් නොදැනගත්තත් ඔබ තනියම හිටන්නේ හැම වෙලාවෙම ඔබට අහිමි කර දෙයක් තමයි. මේ හිත කර විදිහට පෙනී හිටියට අවසානයේ සංසාරයට බඳිනවා. අවසානයේ ලාභයට සත්කාරයට බඳිනවා කියන්නේ. ඉතින් ඕගෙන මම හුඟා කියෙව්වා. කියලා කියලා බලනකොට සරුවචනාංශයේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කිව්වේ ඔය ඔය චේතනාවට තමයි. සියලුම චේතනාවල අනිත්‍යයි සියලුම චේතනාවල් දුක් පිණිස පීඩායි. මොකද සංඛාර කියන පදේ සමානාර්ථ පදේ තමයි චේතනා. මොනම දෙයක් හරි හිතලා ගෙරුවා නම් ඒක සංසාරෙට තමයි. ගමනාරකම් කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්න ඕන කියලා චේතනාවක් ගත්තොත් ඔය කියන නිවන නෙවෙයි බුදුහාමුදුරු කියන නිවන. ඔය කියන ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවෙයි බුදුහාමුදුරු කියන ආර්ය අෂ්ටාංග මාර්ගය හරියට යනකොට Tamanට තේරෙනවා මම පටන් ගන්නකොට වර්ණකපු ආර්ය අෂ්ටාංග මාර්ගය නෙවෙයි ඉවර වෙන්නේ. ඒක චේතනාවලින් ගන්න බෑ. අපි ඉස්සලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා හිතේ හිතාගෙන ඉන්නෝනේ හතරස් එක. එතෙන් ගිහිල්ලා බලනකොට ඒක නෙවෙයි තියෙන්නේ. අපි නිවනක් කියලා හිතාගෙන පටන් ගත්තා. නිවන් දකින්නකොට දකින්නේ අපි හිතාන යන නිවන නෙවෙයි. මේ නිසා කියනවා මේ ශාසනය විතරයි මේ නෛර්යානික සීසත් ධර්මයේ විතරයි මේ පණීඩේ විතරයි මේක එල්ලෙකට ළඟා වීමක් නෙවෙයි මේක තියෙන්නේ යන්න යන්න එල්ලෙත් පරිණාමයටපත් වෙනවා. අනිත් හැමතැනම ස්ථිර ඉල්ලයක් තියන ළඟා වීමක් නේ තියෙන්නේ. අපිට යන්න පුළුවන්. මේකේ විතරක් හිතෙන් යනකොට නිවනත් විපරිණාමයටපත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයත් විපරිණාමයටපත් වෙලා ඒ නිසා සරුවචනන්දේ සඳහන් කළා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරනකොට මම හිතන්නේ අද අපි ධර්ම දේශනාවට ඒක ගන්නව. හැම එකේම මේ සංසාරගාමී පැත්තක් තියෙනවා නිබ්බානගාමී පැත්තක්. පටන් ගන්නෙ සංසාරගාමී පැත්තෙන් තමයි චේතනාපූර්වක සද්ධායෙන් පටන් ගන්නවා. කිරීගෙන කිරීගෙන ගැම්මට යනකොට නිබ්බාන ගාමිනී ලෝකෝත්තර පැත්තට යනවා බර පටන් ගත්ත ගැම්මෙන් නෙවෙයි යන්නේ. වේගෙන් යනවා ඊට පස්සේ චේතනාව වලින් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ අබ්බැහියට. ඒක සිද්ධ වෙන්නේ වේගෙට. ඒක සිද්ධ වෙන්නේ ගැම්මට. ඉතින් ඒ නිසා මේ බුද්ධ ධර්මයේ 100ක් පොතකින් වන්නන්න බෑ. කරනකොට කරනකොට තමයි තමන තේරෙන්නේ පටන් ගත්ත මිනිහා නෙවෙයි මැදට යනකොට ඉන්නේ. පටන් ගත්ත අරමුණ නෙවෙයි අවසාන වෙනකොට තියෙන්නේ නිවන පිළිබඳ වුණා දවසින් දවස දවසින් දවස අර්ථකථනය වෙනස් වෙනවා. Tamanටම වෙනස් වෙනවා. මට මතකයි මම ඔය 79 80 දී විතර මේ සතිය කියන චෛසිකය පිළිබඳව ඉගෙන ගන්න වෙලාවේ. සුත්තමේ වශයෙන් ඉගෙන ගන්න වෙලාවේදී චිත්‍ර රූපයක් තුනා සතිය කියන්නේ මේකයි. ඊට පස්සේ මට හිතෙනවා මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා මහන්සිලා යනකොට මගේම අර්ථකථන රාශියක් එන්න පටන් ගත්තා සතියට. කරගෙන කරගෙන දැන් මං ඉන්නේ අවුරුදු 30 ගණක් විතර ගිහිල්ලා ඊ ඒ මුලින් මුලින් කියපු අර්ථකථන නෙවෙයි දැන් තියෙන්නේ. ඒක පිළිබඳව එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. එන්නේ එන්නේ එන්නේ පුළුල් වෙන්න පටන් අර ගන්නවා. නිසා පටන් ගන්න චේතනාවකින් තමයි පටන් අරගන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේගේ දෙන ප්‍රහේලිකා ස්වරූපෙන් දෙන පණිවිඩය තමයි මේකෙදී අපි චේතනාවක් ඇති කරගන්නවා චේතනා ඇති නොකරන. ඒකේ ඒ චේතනාව දෙන්න. චේතනාවක් ඇති කරනවා අනේ ඊට මැසපතේ චේතනාවක් නොවේවා. You have to, you have to have an appointment with disappointment so that you will never get disappointed කියලා කියනවා. අපි සැලසුම් කරන්න හදන්නේ චේතනා නැති වෙන තැනට යන්නයි. ඒකයි අපි චේතනාව. ඉතින් ඒක මට සැකයි මේ රිට්‍රීට් එකට ආපු ඔක්කොමලා ඒ චේතනාවෙන්ද ගෙදර ඉඳලා ආවේ කියලා. ඔක්කොමලා එන්නේ අනකොට පින් පොදියක් අරගෙන යන්න. කුසල් තොගයක් අරගෙන යන්න. ඒකම අපෙන් ඉෂ්ට වෙයිද කියලා මට ස්වර්ගීය ලයිෆ් එකක්. නිසරමණෙන් අපි එහෙම එකට කිසිම විදියකට යෝජනා ඉස්තර කරන්නේත් නැහැ, සහයෝගය දක්වන්නේත් නැහැ. ඒ පොදිය ලිහිලා හැලිලා වැරදිලා පෙරදිලා ගියොත් සාදු කියලා කියනවා. මේ එනකොට තියෙන ප්‍රාර්ථනා සියල්ලම කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියොත් ඒකට සාදු කියනවා. කාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණා නම් ඉතින් අපි පරාදයි. ඉතින් ප්‍රාර්ථනා කියන જાතිය කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ කියන එක විතරක් මතක තියාගන්න. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා. අමාරුයි මේක නිකන් තිත්ත බේතක් වගේ තමයි. නමුත් ඒ නිසා ඔය වැඩි කල්පනා කරන්නේ නැතුව අපි උන්ව ටිකක් සාමාන්‍ය විදිහට සත්‍ය පිටවගෙන යන්. මොකද වෙන්නේ කියලා බලන්න. වෙනකොට වෙනකොට කල් යනකොට තේරෙයි කියලා මම හිතනවා. ආරණයේදී සක්මන් භාවනාවේදී පය තියෙනකොට වම දකුණ කියලා හිතන්න ඕනද මේ මේ කකුල තියෙනවා කියන එක? ඕ සක්මන් භාවනාවේදී අපේ මේ වම දකුණ කියලා කියේ කියන්නම ඕනද මේ මේ මේ කකුල කියන්නේ කියලා හිතුවත් හරිද? ඒ මේ මයික් එකට ඇහෙන්නේ නැහැ කිසි සද්දයක් එන්නේ නැහැ මේකේ. සංකල්ප කතා කරමු. හ්ම්. හරි සරයි. අපේ සක්මන් භාවනාවේදී විනා දසක කියලා කතා කියනවාද නැත්නම් මේ කුසල ප්‍රාණශාලේ මුදේන පොඩ්ඩක් හරි දකින්න. මොන වශයෙන් කියනවද පස්සේ කැලේ එන්නේ. මම දකුණු වශයෙන් තියනවාද එහෙම නැත්නම් ඊගාට ගා මොකද්ද වක් කියනවා. මෙතන මේක ප්‍රායසියන්නේ කියලා මම ආවේදයෙන් පොඩ්ඩක් හරි දකින්න. මේ කොහොම හරි අපිට ඇත්තටම මේ සත්‍යයයි පිහිටවන්න ඕනේ. මේ ලයි සද්ධාහනව නෙවෙයි රූප බලනව නෙවෙයි හිතනව නෙවෙයි පය තැබීමද මට වැටහෙන්නේ කියලා. ඒ වැටීමේදී වම දකුණ වශයෙන් තිබ්බත් මොනවා කෙරුවක්වත් මේ පය ගැටීම, කෙටෙන එක, වදින එක දැනෙනවනම් අපි දිනුවා. එතකොට මට ප්‍රශ්නයක් අහන්න වෙනවා මෙහෙම ඒ පොළවේ වම දකුණ වශයෙන් මෙනෙහි කර නැතුව තියෙනකොට ඒ තියෙනකොටම Tamante එක අත්දකින්ද, අත්විඳින්ද දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ පුළුවන්කම තව කෙනෙකුට කොහොමද විස්තර කරන්න පුළුවන්? තමන් මං අත්දැකේ මේකයි කියලා කොහොමද විස්තර කරන්නේ? මොකද්ද පය තිනකොට දැනෙන්නේ? උපකට වැඩි ගානේ අපේ අංගවලට වැඩි පෙරපල වගේ ඔය ඒක හොඳ වටිනා බලංගු එක උත්තරයක්. ඒ කියන්නේ මේ මේ පොළවේ ස්වභාවය, පිටින වැල්ල. තව සමහරකට පුළුවන් පයේ මුරුදු භාවය වැටෙන්නත් පුළුවන්. පොළව රළුයි, පැතිරෙන සුළුයි, පය මුරුදුයි. තව කෙනෙකුට පුළුවන් පොළව රස්නියයි, පය සීතලයි, නැත්නම් පය රස්නියයි, පොළව සීතලයි. තව කෙනෙකුට පුළුවන් විනුබෙන් පටන් ගන්න මේක චරචර ගාලා ඇඟිලි දක්වාම යනවා. ඔක්කොම මේ පය තැබීම සම්බන්ධ වළංගු අත්දැකීම් ටික. ඒක වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් බැලුවත් නැති වුණත් ඒ අත්දැකීම ලැබෙනවනම් අපි දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තාමත් ඇහෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. Tamanට මේ ස්පීකර් එක ඇහෙනව නම් හරි. දැන් සතිය පිහිටීමේදී බෞද්ධ වත් පිළිත් වත් පිළිවෙත් වලින් ඒක වෙන දායකත්වෙ මොකක්ද? තමයි මට ප්‍රශ්න ඇහුණා මයික් එකේ නෙමෙයි මම නැවත ප්‍රශ්න උච්චාරණය කරනවා මේ වර්තගත වීමේ පහසුවත සභාවට දැනගැනීම සඳහා සතිය පීඨීම සහ වත් පිළිවෙත් පැවැත්වීමේ ඇති සම්බන්ධතාවය. එතකොට මේ වත කියන වචනේ තියෙන තේරුම තමයි කිසිම ලාභයකට කිසිම සත්කාරයකට කිසිම සම්මානයකට කිසිම පළප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ වතක් කරන්නේ. තමන් කරන්නේ ඒ බුදු ජානනාංශය කෙරේ කළ යුතු වත කරනවා අපි. එහෙම බලාපොරොත්තුෙන් කරනවනම් ඒකට කියනවා වත හිල් වෙනවයි කියලා. වත හිල් කරගන්න නැතුව වත කරන්න. එහෙම කියනකොට තේනවා. අපි වත කරන්නේ කරන්න සඳහා කරනවා එච්චරයි. ඒ දේ කරන්න ඕන. ඒ කියන්නේ කිසිම මම ආයනකින් තොරව කරන්නේ. කිසියම් මාන තාරා තිරම් බැලීමකින් තොරව කරන්න ඕන. ඊට ප්‍රේම කරන්නත් එපා. ඒකට වෛර කරන්නත් එපා. ඒක කලියුත් කරනවා. ඒ දේ කරන්න පුළුවන් ඉන්නේ සතියෙන් විතරයි. සතිය නැතුව කරන හැම වෙලාවෙම මේ වටකිරීමෙන් පිං ලැබෙයි. හරියමඩ සතුටු වෙයි. එහෙම නැත්නම් මේ කිරුවේ නැත්නම් අපායයි කියලා නානා ප්‍රදේවල් කරනකොට වත හිල් වෙනවා. මේ කේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනකොට කියන්නේ වත කරන්නේ ඒ දේ කිරීම සඳහා. ඒ කියනවා අර සෙන් බුද්ධහම කියනවා washing dishes to wash the dish පිඟන් හොදන්නේ පිඟන් හේතිම සඳහා මිස පිරිසිදු කිරීම සඳහා නෙවෙයි බලපොරොත්තු නෑ බල්ලා නෙවෙයි පිඟන් හොදන්නේ පිඟන් හොදන්නේ අනිත් වගේ අපි වැඩක් කරන්න ඕනේ ඒකෙන් කරලා මේකේ නම්බුවක් ලබන්නවක්වත් මොනවද අනිත් අයට හොඳින් කෙරුවා කියනවත් ඉක්මන් කොල්ල කරන්නද වැඩි කරන බව කරන්න. ඉතින් ඒක සඳහා ඇත්තටම කියනවා නම් හුඟක් වෙලාවට අපි මේ වත් පිළිවෙත් කරනකොට සතියෙන් නෙවෙයි නම් කරන්නේ අපි රංගපෑමක් කරන්නේ. හරියට සතියෙන් කරනවා නම් අපි කරන හැම චිත්තක්ෂණයකම බුදුහාමරණ වතක් වෙනවා. සතියින් ඉන්න හැම චිත්තක්ෂණයම බුදුහාමරට ගෞරවයක් වෙනවා, බුද්ධ පූජාවක් වෙනවා. ඒක නිසා ඒ අපි බුදුජානක වහන්සේ ළඟට ගිහිලා ගඳ කිලි ඇරලා කොස්සක් අරගෙන අතු ගානවා මල්පැන් මැරිච්ච මල් අයින් කරලා දානවා පිරිසිදු කරන ඒ කරන හැම වෙලාවකම බුදු පූජාවක් විදිහට සතියෙන් කරනවා නම් ඒක එතකොට ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන තුනම කරනවා එහෙම නැතු මේ මේ අසුචි මේ අසුචි වලක් හොදන ශක්තිලි මිනිසෙක් වගේ මේක බරට අරගෙන කරදරයට අරගෙන මේ කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ලස්සනක් නැහැ. ඒ නිසා හරියටම වත සිද්ධ වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් අතේ විතරයි. නාජ කරන්නේ කිසියම් ආපහු බලාපොරොත්තුකුත් නෙවෙයි. ਸਰවචනාතේ කියන හුදු ගෞරවයෙන් ඒ කටයුතු බොහොම නිකම් බුද්ධ පූජාවකද බොහොම නැවතිල 100න් යුත් වැඩේ කරනවා. එතකොට මේ මුළු කාලයටම එයාට වග වෙන්න පුළුවන්. මම මේ දේ කරනකම් මම හොඳටම අවබෝධයෙන් කරේ කියලා. එහෙම නැත්නම් මේක බාරකට අරගෙන වෙහෙසකට චිත්ත පීඩාවක් ඇතුව කොච්චර කරත් අර පූර්ණ කුසලයේ සිටින නිසා හරියටම වත සිද්ධ වෙන්නේ ඒ බුදුජාන් වහන්සේට මේ විපස්සනා භාවනා කරන යෝගාවචරයෙන් විතරයි. ඒක නිසා මේ මහසි පොතේ පිටු 1000ක පොතක් ලියලා ඒ ශාංශයේ එක තැනක ලියලා තිනවා මේ බුද්ධ බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ධර්මයේ හෝ සංඝ රත්නියෝ වැඩ හිටින්නේ භාවනා කරන මනුස්සයගේ පපුව තමයි. දුනචා සත්‍යයෙන් ඉන්න හැම චිත්තක්ෂණෙම ත්‍රිද රත්නෙම මෙතන වැඩ ඉන්නේ. සතිය නැති හැම වෙලාවෙම අපි ඒක පාවා දීලා තියෙනවා. ඒකට අපි ඒ අර කඩොල් බුදුහාමුදුර කෙනෙකුට සලකනවා. නැත්නම් අනුන්ට බේන්න කටයුතු කරනවත් මේකේ වත හීල් වෙලා. වත හීල් කරගන්න නැතුව වත කරන්නයි කියන්නේ. නේද? දුවාන්තරම් වැඩේ කරනකොට සම්පූර්ණ බුදුහාමසෝ කෙරේ වෙජිත හිතේ යුක්තව කරනකොට ඒක පුදුම ලාලිත්‍යයක් තියෙනවා. ඒක පුදුම සාහිත්‍යයක් තියෙනවා. ඒකේ සම්පූර්ණ යෙදිලා කරනවා. ඒ නිසා හැම මම දැන් මෙතන කියන ගත කරන හැම චිත්තක්ෂණයකම අපි බුදුරජාණන්සිට ස්තුති කිරීමක් ගෞරව කිරීමක් සහ බුද්ධ උපදේශේ පිහිටියා වෙනවා. මම දැන් මෙතන කියන ගත කරන හැම චිත්තක්ෂණයකම නෛර්යානික සීසත් ධර්මයට අපි සහ සම්බන්ධ වෙනවා. මම දැන් මෙතන කියන ගත කරන හැම චිත්තක්ෂණයකම හැම කෙනාම සංගරත්නයට ඇතුල් වෙනවා. හැම කෙනාගම සීල සම්පූර්ණයි. උත්කෘෂ්ඨ මට්ටමේ. මේව කරගන්න බැරි භවනා කරන්නේ නැති අය ඒ බොහෝ වැඩ බහ තබලා ඉස්සෝදානාල පිරිසිදු වෙලා බුදුජානසන මලක් පූජා කරනවා බුදු ගඳ කෙලිය සූද කරනවා ඒ භාවනා කරන කෙනෙක් තරම් සම්පූර්ණ එලඹ සිටි සිය නොකියට හිටියට ඒ වෙලාවේදී එහෙම නොකරනම් සිද්ධ වෙන්න තියෙන පව් ගොඩාක් අයින් වෙන නිසා එතන පිනක් සිද්ධ වෙනවා. අත උත්කෘෂ්ඨ වශයෙන් නම් කරන්න තියෙන්නේ එළඹ සිටි 100න් කරන හැම කටයුත්තක්ම බුද්ධ පූජාවක්. ඒක සඳහා දඹදිවම යන්න ඕන කමක් නැහැ. කතරගම කිරිවීරය යන්න ඕන කමකුත් නැහැ. ඒ යවුනෙත් නැහැ. රුවන්වැලිසෑයට යන්න ඕනෙත් නැහැ. ඒ කරන හැම වෙලාවකම මෙතන මේ ගඳ කිලියක් වෙනවා. මේක බුදු කුටියක් බවට පත් වෙනවා. ඉතින් ඒ සෝඳි සෝඳ වෙන්න අරින්නවා. දවසෙන් වැඩි වේලාවක් නැත්නම් ඊට වැඩි වැඩි චිත්තක්ෂණ ගණනක් මට පුළුවන් ද මේ මම දැන් මෙතන එහෙම නැත්නම් මේ එලෙම්බසිටි 100ෙන් ගත කරන්න කියන එකයි තියෙන්නේ. ඒක වතක්. ඒක මේ අවුරුදු 2600 ගියයි කියලා වෙනසකුත් නැහැ. ඉන්දියාවේදී කෙරුවද මෙහෙදි කෙරුවද කියලා දේශේ වෙනසකුත් නැහැ. අපිට තියෙන ලොකු උරුමයක් බුලන්තරන් අධිෂ්ඨාන කරන්න ඕනේ ඊට වැඩිය අද මම මගේ වත කරන මොකද්ද වත බුලන්තරන් වර්තමාන මොහොතේ හිත පවත්වන ජීවත් වෙන එක තමයි. මම දැනේ මම මේ ප්‍රශ්නේ නගපු විදිහට ප්‍රශ්නෙට උත්තරේ දුන්නද නැත්නම් ප්‍රශ්නේම දමලා ගැහුවද කියලා. අසපහත් පහේ කියන එක දැනගන්න එකත් ඉතින් මොකද? දැන් මොකක් හරි වැඩක් කරගෙන ඉන්නකොට අපි හිතමුකෝ පැයක් කරනවා කියලා මොකක් හරි දෙයක් අපි හිතා ගන්නවා මම මේක උඩට 100ක් කරනවා කියලා. දන්නේම නැතුව හිත ගිහිල්ලා ඉවරනේ. ඊගාට පස්සේ තේරෙනවා මං අහවල් කාලා දිනාවේ මේ මේ වෙන කොහෙද හිත තිබිලා තියෙන්නේ කියලා. එතකොට ඒක දැනගැනීමත් මම හිතන්නේ හොඳ කුසලයක් පස්සේ හරි ඒක අනුමෝදන් වෙනවා. නෑ, ඇත්තට මේ සතිය සතිය කියන එක අපි වර්ණගන්නේ මම දැන් මෙතනට එලෙම්බසිටි චිත්තක්ෂණය කියලා. ඒ එලෙම්බසිටි චිත්තක්ෂණය ගත කරනකොට විතරයි Tamanට තේරෙන්නේ අපි කොච්චරක් එළඹි නිවේදගත කරන්නේ කොච්චරක් ප්‍රමාදයේද ගත කරන්නේ කියලා. ඒ නිසා සත්‍යමත් වෙන්න වෙන්න Tamanට තේරෙනවා Taman කොච්චරක් යුතුයකම් පැහැර පහරින වර්තමානයේ හිත ජීවත් නොවන මේ රාගයට, ద్వේෂයට උදව් වෙන වැඩද කරන්නේ කියලා. ඒ නිසා උංගව දැන් පශ්චාත්තාප වෙනවා සත්‍ය පිහිටීමේදී මොකද සත්‍ය පිහිටුනාට සතුට වෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. දවසෙන් චිත්තක්ෂණ අධ්‍යක් සතිය අනිකුඟ වෙලාවට හිත තියෙන්නේ කාම අරමුණු වල. ඒ නිසා එන්නේ ඒ බය නැති කිරීමට අන්නේ තියෙන ඒ වැරදි වැටහිප නැති කිරීම කියනවා සතියෙන් ඉන්න කෙනාට විතරයි අසතිය වැටහෙන්නේ. සතිය නැති ටික. ඒක හරි වටිනවා. අසතිය හරහා තමයි සතිය තේරුම් ගන්න ලේසි. ඒ නිසා අපි ගොඩක් සාක්ෂාත්කරණය කරන්නේ අපි ගොඩක් හුරු කරගන්නේ අපි මොන හේතුවක් හරි ගමන්නේ දාලා අසතියනේ ඉඳ වඩන්නේ. ඒ සඳහා අපි කොච්චර නිදහසට කරුණු කියනවද කවුද පරදින්නේ? කාටද වරදින්නේ? නිසා අසතිය දැනගත්තා කියලා පශ්චාත්තාප වෙන්න එපා. මේ තමයි සතිය ප්‍රධානම කෘත්‍යය. සතියෙන් ඉන්න වර පොරොන්දු වෙච්ච දවසේ තමයි අසතිය කියන එක අපිට විශේෂෝචර වෙන්නේ. අපේ අපේ පාරිභාෂික શબ્දමාලාවට එන්නේ. එතකන් අපි අසතිය දන්නෙත් නැහැ, සතිය දන්නෙත් නැහැ. රාත්තල් ගාන දන්නේ නැහැ, කෑවට බඩේ කියන මඩ ගාන කොච්චර මඩ කාලා කියලාද දන්නේ. සතිය පිටවට පස්සේ මෙච්චර මඩ බඩේ කියලා තාත්තල් ගන්න දාන්න. ඒක වැරද්දක් නෙවෙයි. කවදා හෝ ඒක තමන්ම කරගත යුතු දෙයක්. පමානෝවි එක කරගත යුතු දෙයක්. ඒ නිසා භාවනා කරන කෙනා හුඟක් වෙලාට නියතමානී වෙනවා. කවදාකවත් යා සුද්ධවන්තකමක් ගැන කතා කරන්න යන්නේ. යා කියනවා මම දන්නවා මම වෙනදට වෙනදට වැඩිය දැන් දන්නවා කොච්චරක් මම මේ කාමයට කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලකම් කරනවා. දැන නොදැන කාමයට පහඳිනවා. දැන නොදැන කාමයට ඡන්ද දෙනවද කියලා ඒක පශ්චාත්තාප වෙන්න දෙයක් නෙවෙයි. Taman දැනගන්නවා Tamanගේ හිත කියන එක මේ කොච්චර පාහරද කියලා. ඉතින් අර ඉදත් කිව්ව මම මේ කතාව ඒක මන්ද නැහැ මාට බණීදි කියලා දන්නෙත් නැහැ. එක කන්තෝරුවක කොල්ලෙකෝ කෙල්ලෙකෝ වැඩ කරනවා. ඒ කෙල්ල මේ බොහොම දක්ෂ කටකාර කෙල්ලෙක් කොල්ලා නිකන් බොහොම කෙල්ලෙක් වගේ පැත්ත කරලා කල්පනා කරනවා. ඒක දවසක් මේ වැඩ කරන කැලේක ටයිප් කරන ගමන් බැලුවලු කොල්ලා එන මූඩ් එකක් ගහගෙන ඉන්නවලු. ඊට ජලු සුමිත සේන මොනවද කල්පනා කරන්නේ කියලා. ඊට ගලු මල්ලිගා ඔයා හිතපේ කොහොමයි මට හිතෙන්නේ කිවලු. මුද්දකින් පෙරේතයා කිවලු. ඔක්කොගෙම හිත එකයි. මල්ලිකාගේ හිතත් එකයි සුමිත සේනගේ හිතත් එකයි. හැම එකම බලන්නේ දවල් නිකල් රාත්‍ර නිකල් තමයි. මේ සුදු ඇඳගෙන ලස්සනට සුදු මේ වැලි තලාවක ඉඳන් භාවනා කර කර හිටියද හිත කාමච්ඡන්දේ. හිත ද්වේෂේ. හිත විචිකිච්ඡාවේ. හිත තියෙන පශ්චාත්තාපේ. අර පෙන්වන්න හදන්නේ මේක එල්ල කිරිටි වගේ. දඹ රත්තරන් වගේ මගේ හිතනම් භාවනා කරන්න කරන්න තීරණ පටන් අරගන්න මේකේ ගණ්ඩ දෙයක් හොදලා ගන්න දෙයක් නෑ මේකේ තියෙන හරියක් බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ කිංචන කියන වචනේ කිංචන කියන්නේ කෙලෙස් වලට වචන අකිංචනං කියලා කියන්නේ නිවනට වචන මොකුත් නෑ තියෙනව නම් ඒ දේ පෙරලෙනවා පෙරලෙනව නම් ඒ දේ දුකයි මේක මගේ කියා ගන්නව උට කියන පුතත් ජනයයි තියෙනව නම් පෙරලෙන සුළුයි පෙරලෙනවා නම් දුකයි ඒක මගේ නෙවෙයි කියනවා නම් උට කියන යෝගාවචරයි. රාතන් වහන්සේ කිසිම දෙයකට අයිතිවාසිකම් කියන්නේ අකිංචනං අනාදාන ඒතන් දීපං වරුත්තමං. يعني කිසිම දෙයක් මේකේ නෑ කිසිම අල්ලගන්න දෙයක් නෑ තියෙනව නම් හේතුඵල ධර්ම නිසා පහළ වෙන දෙයක් තියෙන්නේ මොකටද මම ඕකට බාර ගන්න ඕව චිත්ත නියාමයට කර්ම නියාමයට සිදුවෙන දේවල් කියන ඒවා මම නොවේ කියන්නේ ඒක තමයි අපි මේ දාන දීම හරහා පුරුදු කරන්නේ මම හම්බ කරලා ගත්තට මේක මම පුළුවන් තරම් දීලා දානවා. ඒ නිසා අවබෝධ කරන්නේ Tamange හිත කියලා හිතන්න එපා. අවබෝධ කරන්නේ සීල දෙනාගේම හිත. අවබෝධය හරහා අපි යන්නේ කවදාකවත් පුද්ගලික අවබෝධයක් නැහැ මේක. විඳවනකොට පුද්ගලික විඳවුමක් තියෙනවා. නිවනේ නෑ පෞද්ගලිකක. නිවනට ගියාට පස්සේ ඒක යුනිවර්සල් කොන්ෂස්නස් කියලා කියන්නේ ඒ විශ්වගත වෙනවා. මොකද Taman ළඟ තියෙන අත්තරදී හරහා තමයි මේ අවබෝධය ඇති වෙන්නේ. ඒකට ওই අත්තරදීක තමයි හැම කෙනාගම තියෙන්නේ. කිසි කෙනෙක්ගේ එක්කෙනෙකුට වැඩිය හොඳ හිතක් හෝ ඔක්කොන්ට වැඩිය නරක හිතක් කියන දෙයක් නැහැ. ඕන තරමට පෙරලෙන්න පුළුවන් චපල හිතක් තමයි ඕන කෙනෙකුට තියෙන්නේ. ඒ නිසා ඒකට ආඩම්බර වෙන්න දෙයක් නැහැ. ඒ බව දන්න කෙනා නම් ආඩම්බර වෙන්න වටනවා. මේ හිත කියන එක යන්ත්‍රේ හැදිලා තියෙන කාමෙට, යන්ත්‍රේ හැදිලා තියෙන සංසාරෙට, යන්ත්‍රේ හැදිලා තියෙන අපායට. කෙරුව සලස්මක් ආයේ ගණ්ඩ දෙයක් නැහැ. සෑම සැලසුමකම යන්න හදන්නේ අර ලාභ සත්කාර වැඩි කරන ආසාව දිහාට තමයි. ඒ නිසා යමක් නැති එක හොඳයි. ආනාපානටත් දාලා ආනාපාන ජීවම් කරලා දැම්මට පස්සේ අන්න එනවා එක තැනකට කිසිත් නැති සාපේක්ෂව ඒක වඩා හොඳයි. මම හිතන්නේ අද සාකච්ඡාව ටිකක් මේ මේ චිත්ත බේතක් වෙකට එන්නේ. කොටම නිකන් මේ දිරව ගන්න බැරි පළවෙනි දවසේට බරපතල වැඩි සාකච්ඡාවක් කියලා මම කියනවා. අවසරයි සන්නාංශ. වත කරනකොට එතන මම දැන් මෙතන ඒ වගේම අවබෝධයෙන් කරනවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. මයික් එකට කතා කරන්නේ නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා නැවත ප්‍රශ්න උච්චාරණය කරන්න. වතක් කරන වෙලාවේදී මම දැන් මෙතන කියන අවබෝධයෙන් යුක්තව කොහොමද ඒක කරන්නේ කියලා. ඒකට කියනවා මුළු හදින්ම කරන්න. දෝතිම්ම කරන්න කරනවා. මෙතන ඉන්න ගම වෙන එකක් ගැන කල්පනා කරන්නත් එපා, සංසන්දනය කරන්නත් එපා. කරන වෙලාවේදී පොඩි ළමයෙකුට අලු සෙල්ලම් බඩුවක් දීපුවාම ඒ දරුවා ඔක්කොම පරණ සෙල්ලම් බඩු පැත්තක දාලා අලුත් එකත් එක්ක 100 100ක් ගත කරන්නේ. අම්මා ඕනේ නැහැ, තාත්තා ඕනේ නැහැ, සෙල්ලම් බඩුවත් එක්ක. ඔය පැබ්ලෝ පිකාසෝ අර චිත්‍රය අඳින වෙලාවේදී එයා කොච්චරක් ඒ චිත්‍රයේ নিমগ্ন වෙලා හිටියද කියනවනම් මීට මතක නැතුණා මිනිහා පලංචියෝට ඉන්නේ කියලා. චිත්‍ර බලන පස්සෙන් පස්සට යනකොට ගෝලයා දැක්කා තව පියවරක් තිබ්බොත් ගුරුනාන්ස ඉවරයි. උකටපු චිත්‍ර බන්දේ විදිත බාල්දියෙන් ගැහුවා චිත්‍රෙට. ගානකොට මිනිහාට මතක් වුණා ඒකත් මගේ චිත්‍ර කෑවා කියනකොට ඒකක් කෑවා තමයි තව පියවරක් යන පිටිපස්සට තිබ්බනම් පලංචිය පල්ලේ දෙරි ගහලා මැරලා වැටෙනවා. ඒ තරම් මෙයා චිත්‍ර ජීවත් වෙන්නේ. අර වෙන ලෝකයක් නැහැ. පලංචියක් උඩ ඉන්න බවවත් දන්නේ නැහැ. අනිවාර්ය තමයි බුද්ධජනනාංශ ළඟට ගිහිල්ලා වතක් කරනකොට සංඝෝපස්ථානයක් කරනකොට මේ වැඩේ අපි කියනවා සාමාන්‍ය දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ මුළු අදින්ම කරන්න සාමාන්‍යයෙන් කියන්නේ විශ්වදානාලා සුදු පිටුවට ඇඳගෙන දෝතිම්ම කරන්න. වමතින් කරන්න එපා. කරන වැඩේ කරන්න. එතකොට හැබැයි කොයි දේ කරත් ඒක බුද්ධ පූජාවක්. කරන හැම දෙෙම one thing at a time and that done well කියලා එකයි එකවරකට කරන්නේ ඒක හොඳට කරනවා නම් ඒක කොහොමඩක්වත් ආධ්‍යාත්මික. ඒක කොහොමඩත් ආගමිකයි. අපි දවසට එකක් කරනකොට කීයක් කල්පනා කරනවා? කී දෙනෙක් ගැන හිතනවද? කොයි කොයි හිත දුවනවද? ඉතින් ඒ කියන්නේ හිත ඒ කරන තැන නැහැ. ඉතින් වතේදී පිළිවෙලෙත් අපිට ඒක දැක ගන්න පුළුවන්. මේ වගේ වටිනා පිරිසිදු වතක් කරනකොට වත් වත හිල් වෙන්නේ නැතුව හිත තියාගන්න අමාරුයි. රැස්වුණා ඒ වෙලාවේ අතුගාන වෙලාවක් නම් එතකොට අතුගානේ වෙන සද්දේට ඒ වගේ අවධානය යොමු කිරීමත් කරන්න ඕනේ. ඒකට හොඳ නිදර්ශනයක්. ඒ කියන්නේ අතුගාන වෙලාවේදී මේ නිදර්ශනයක් වශයෙන් කියනවා භාවනා කරනකොට එනම වික්ෂිප්ත මනසක්. එයා දන්නවා ඉඳගෙන ඉඳලා කරන්න බෑ. හිත ඇවිස්සෙනවා. එතකොට කරන්න වෙන්නේ ඇතුළත හිත ගන්න ගන්න ඇවිස්සෙනවා. එතකොට හිත පිටතට දානවා. මේ පිටට දාන කෙනා ඇට දැකිල්ල දිහා බලන්න නැත්නම් වත්තක් පිටයක් අතු ගන්න. එහෙම නැත්නම් ගෙමදුලස් සුද්ධ කරගන්න වගේ වැඩක් කරන්න කියලා. එහෙම හෝ නැත්නම් Tamanට වතට හම්බෙලා තියෙන ඉඩම මේ ඉඩම අතු ගන්නවා කියලා එතෙන්දි කියනවානේ සක්මන අදිෂ්ඨාන කරන්න වගේ ඉදට අර ඉදලා අතට ඇරගෙන මම මේ ටික අමදින එකයි මට කරන්න තියෙන්නේ කියලා ඒක අමදින ගමන් ඒ වෙලාවේ Taman මොකද්ද බුද්ධි විදින්නේ ඉදලා ගෑවෙන සද්දෙද නැත්නම් රූකඩයක් වගේ අර මේක මෙහෙම වැඩ කරන හැටිද එහෙම නැත්නම් මේ කොළ වැටලා තියෙන මේ ආ කියනකොල මේ ඉදලට කොච්චර බයද? වෙන මොන කොටුකින් ගත්තට වැඩිය ඉදල තිබ්බ ගමන් ඉද කුණු ඔක්කොම ඉදලට බයයි. මෙහෙම තිබ්බ ගමන් ටක් ගාලා තල්ලු. ඉතින් එහෙම එහෙම කරගෙන යනකොට මොනම හරි දෙයකින් ඒ තමන්ගේ කරන වැඩේ මුළු හදින්ම කරනවා නම් ඒ වැඩේ කරලා ඉවරුණයි කියලා පටන් ගන්නකොට තිබුණට වැඩිය වෙහෙසක් ඉන්නෙත් නැහැ. වැඩේ කෙරේ. ඒ වගේ කරගෙන කරගෙන යනකොට මේ කුණු අත ගෑවෙන්න වගේම තමන්ගෙත් පිරිසිදුවක් වෙනවා. ඒ නිසා ਸਰුවචනාංශයේ දේශනා කළා තියෙනවා හැමදීම බොමලු දාග මලු හැමදීමේදී ආනිසංස පහක් ලැබෙනවායි කියලා ශාරීරික ව්‍යායාම වෙනවා, මූණ ලස්සන වෙනවා, දුතු දුතුන්ගේ හිත් පහදිනවා, දෙවියන් මනුස්සයන්ගේ ප්‍රිය භාවයටපත් වෙනවා. මොකද තව ඒක ආනිසංසක් තියෙනවා මට මතක නැහැ. හැමදීමේ පමණක් ආනිසංස ඒක මන් දන්නේ මම දැකලා තියෙනවා මගේ අඩුයි හැබැයි. මම මේ විතර පඬිතුකම කතා කරන මේ පිරිසුදුවට ඉන්න දන්න මිනිහෙක් නෙවෙයි මම. ජාබු දාපු තැන බඩු දාලා. ඒකට මම දැකලා තියෙනවා හරියට ලස්සනට අමදලා තියෙනවා දකින්නකොට ඒ කරපු මනුස්සයා පිළිබඳ මනුස්සය නැති වුණත් හරි පිරිසුදු ගතියක් තියෙනවා. මිදුලක් කැමදුවාට පස්සේ පිරිසුදු ගතියක් තියෙනවා. ඒ වගේ අර හිත පිරිසිදු වෙනවා. මේ හිතයලු මේ මම පැවිදෙන්න එන්න ඕන්න මෙන්න කියලා දෙමළ මිනිස්සෙක්. ලොකුසාංශ කියලාම ඇවිල්ලා තියෙන Hindu මිනිස්සු කියනකොට බොහොම ශ්‍රද්ධාවෙන් භාවනා කළ දෙනවා ධම්මසුනෙත් හිටියලු. එතකොට මේ මිනිස්සයා මේ කවදාකවත් කොලයක් ඉදලෙන් අතු ගන්න නැතිලු අතිල් වරන් ගිහලා දානවා. වැටිච්ච කොලේ. එයා කියනවලු මේ කොලේ ඒ ගහට කරන්න තියෙන උපරිම සේවාව කරලා පෙන්ෂන් ගිය කෙනෙක්. වැඩි හිටියෙකුට එහෙම නරක විදියට සලකන්න හොඳ නැහැ කියලා කොලෙන් අතින් අරගෙන ගිහලලු අතෙන් දානවා. ඔක්කොම අතු කරලා දාන්න නැතිව. හැම කොලයක්ම මුළු ජීවිතේ පුරාම ගහට සේවා ඉෂ්ට කරලා බීමට බැස කෙනෙක් ඒ මිනිසුන්ට මේ තොගේට සලකන්න හොඳ නැහැ. නරකට සලකන්න හොඳ නැහැ කියලා කොලේ අතින් අරගෙන කොච්චර කුණු තිබ්බත් මනුස්සයෙක් සක්මන් කරන බවනේ අතින් කොලේ අරගෙන ගිහිලා අතු ගන්නොත් ඒක වතක්. මේ කියා කරන්නේ බොහොම ගෞරවයෙන්. ඉතින් ඒකට සක්මන්ම කරන්න ඕනේ නැහැ කොලේ අත ගන්නකොටම පිරිසිදුවක් තියෙනවා. නැත්නම් අපිට කුණු දැක්කට පස්සේ තරහ යනවනේ. මේ දැන් අතු ගන්නට ආයෙ කුණු වැටිලා. එසේ එහෙම කල්පනා කරන තුමේ හැම වැටිති කෑල්ලක්ම ලොකු සේවාවකට පස්සේ ඇවිල්ලා ඉන්නේ මම මේ වැඩිහිටි නිවාසයක සේවය කරන කෙනෙක් වගේ වැඩිහිටියන සලකනවා. ඉතින් ඒකට අර අර වෙනදට කණේකට කුණක් වෙන දේ වෙනදට වෙනකොට බරක් වෙන දේ එමණේ సౌందර්යය. එයාසේ ඒකට ගෞරව කිරීමක් ඉගෙන ගන්නවා. එතකොට අරක බරක් වෙන්නේ. මොනවද නේද? උපහාරකහස්සේකදී මොනේ ඉතින් අතහැරෙන්න නැත්නම් මේ කොන වැඩිලා තියෙනවා මට ඉන්න එයා හිතන්නේ මේ හිතේ තියෙන කෙලෙස්. ඉතින් අත්තු ගන්න මේ වගේ මගේ හිතේ කෙලෙස් දුර වෙනවා කියලා මේ අදිස්ථාරයෙන් තමයි ඔක්කොම සිද්ධ කරගෙන මේ මේ මත අත්තු ගාලි කරගන්නේ. මේකෙන් ප්‍රයෝජන හිතට සමසීමක් වෙනවලු එයාට අර මුදුන සම්බේලා කියන දැක්කහම මේක සැලසීම වෙනවයි කියලා තියාගෙන හරි මුක්තියක් ලැබනවා කියන තමයි කියන්නේ. ඒක ඇත්තට මේ සමත වශයෙන් හිත ප්‍රසාද කර ගැනීමට උපක්‍රමයක් හොයා ගන්නවා. එහෙම නැත්නම් අර මේ අසුන්ගේ වගේ සද්දේ. ඒ අතු ගන්නට එන සද්දේ. එහෙම නැත්නම් ඒ අනුව තමයි මේ රූකඩයක් මේ නිකම් රූකඩේ වැඩ කරන්නේ නැති. යන්ත්‍රේ වැඩ කරන්නේ නැති. ඒකයි වයින් කළ තිබ්බට පස්සේ මේ අතුකක අතුකක යනවා. ඉතින් රටාවක් වැටි වෙටි අතුකක අතුකක යනවා. ඉතින් ඒක දිහා බලන් ඉන්න පුළුවන් නිකන් වයින් කරලා තිබු බොනික්ෙක් වැඩ කරනවා වගේ. එතකොට තමන්ම අතු ගන්නවා තමන්ම තමන් දිහා බලනවා. එතකොට උඟාක් වෙලාට ඊනිමග්න වීම සිද්ධ වෙනවා. ඒ මේ අතුරට බැස ගන්න සිද්ධ වෙනවා. අවසයි ස්වාමීන් වහන්සේ අපි සතිය ඉන්ද්‍රියක් වශයෙන් හඳුන්වනවා. සතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවද නැත්නම් අනිකුත් ධර්මයන්ගෙන් සද්ධා විරිය සමාධි වගේක උපකාරක වෙන්න ඕනද නැත්නම් සතිය ස්වාධීනව ක්‍රියාත්මක කිසිම චෛතසිකයකට ස්වාධීනත්වයක් නැහැ. මේ චෛතසික හැම වෙලාවෙම වැඩ කරන සමූහයක් වශයෙන් හිත කියන අධිකාරී ශක්තිය යටතේ වැඩ කරන්නේ. ඒ නිසා අවබෝධ කරලා දෙනකොට සුතමේ ඥානෙ දෙනකොට සතිය වීර්යයෙන් වෙන හැටි පොතේ ලියලා සතහන් පෙන්වුවාට එහෙම සතිය වෙන් කරලා ගන්න බෑ. මේ හතර දෙනා මේ අපි මේ සත්‍ය කියන චෛසිකේ තියේදී අපි රූප ධර්ම ගත්තත් පටවියාපෝ තේජෝ ආයේ තනියම හිට ගන්න බෑ. පටවි ධාතුවට ආසන්න කාරණා වෙන්නේ තේජෝ ආපෝ වායෝ. ඒ ඒ තේජෝ ආපෝ වායෝ කියන ස්ටේජ් එකේ තමයි මේ මේ පටවිය රංග දක්වන්නේ. පටවියට බෑ මේක නැතුව ඉන්න. නමුත් අපිට පේන්නේ පටවිය විතරයි වෙනවා. නමුත් අනිත් තුන්දෙනා අසුබනේ වගේ මේ චෛසික වලට කවම කවදාකවත් චෛසිකට තනියම හිට ගන්න බෑ. ඒක චෛසික පොඩි රාශි. ඉතින් රාශි සංඥාවෙන් ඝන සංඥාවෙන් තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. මේවා වෙන් වෙන් වශයෙන් බලනද ධර්මතාව වශයෙන් නුවණ මෙහෙवला සුත්තමේ ඥාන නිසා බලන්න බලන්න බලන්න ඒකගේ බල මිදෙනවා. කෙලෙස් වලත් බල මිදෙනවා. ඉතින් එහෙන් බැලුවට පස්සේ ඉතින් අවබෝධ කිරීමේදී සතියට අපි වෙනම ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ටාන කියලා පසු කාලීනව වෙන් කරලා පෙන්වන්නට දුවා. එහෙම උනාට එම ස්වභාව සිද්ධව තියෙනකොට ඔය ධ්‍යාන ධර්මවල ඉන්ද්‍රිය ධර්මවල තනිය වෙන් කළ ගන්නක. වෙන් කරන්න පුළුවන් ගතියක් නෑ. අපි ආහාර පිටක් ගන්නකොට ඒකේ මිරිස් රස තියෙනවා, ලුණු රස තියෙනවා, පැංගිරි රස තියෙනවා. ඒ රසවල වෙන් කරන්න බෑ. ඒ රසවල ඔක්කොම මිශ්‍රණයක් විදිහට තමයි යන්නේ. ඒ නිසා මේ චෛසික කිසිම දවසක තනියම හිට ගන්න බැරි જાතියක්. බටකොටු මිටි දෙක උපමාව තමයි සාහිත්‍ය සඳහන් කරේ කලාප වශයෙන් තමයි වැඩ කරන්නේ. සමූහ වශයෙන් මේ ආරම්භන ගණ, කිච්ච ගණ, සමූහ ගණ කියලා මේ පොඩි ගැහිමෙන් තමයි ඒක ඒකකයක ලකුණු ගන්න. ඒකකයක් වශයෙන් බෙනී හිටින්නේ වෙන් කරලා ගන්නකොට ඒව අනිමිර ගන්න පුළුවන් තරම් ශක්තියක් ඇති දේවල් නෙවෙයි. නිකන් කම්බේක කෙඳි වෙන් කරනවා. ශ්‍රද්ධාව තියෙනවනම් ශ්‍රද්ධාව තියෙන බව දැනගන්න පුළුවන්. තමන්ට උපරිම ශ්‍රද්ධාව තියෙනවා කියලා දැනගන්න කෘත්‍යයට ඒ ඥාණයට උදව් කරන්නේ සතිය තමයි එළඹ සිටීම. ඒ නිසා සතිය හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ ඇති හැටිය පෙන්නලා දෙනවා. මම විනිශ්චය කරන්නේ තොරතුරු ලස්සන කණ්ණාඩියකින් බලනකොට ආදාසයෙන් කරන කෘත්‍ය කරනවා වගේ සතිය ගිනහැර බෑමක් කරනවා පිළිඹු කිරීමක් කරනවා හැබැයි විනිශ්චය ශක්තියක් නැහැ සතියට ඒ නම සද්ධාවන්ත කෙනෙකුට සතිය කියන මේ ශක්තිය එන්නේ එනවා මොකද සද්ධාවෙන් 100%ක් හිත කදා පිරෙන්නේ නැහැ එimhe එක චෛසිකයකින් හිත පුරවන්න බෑ ඒව වැඩ කරන සමූහ වශයෙන් නිසා සද්ධා චරිත තියෙනවා යට ප්‍රඥාව අඩුවතියක් තියෙනවා ප්‍රඥා චරිත තියෙනවා ශ්‍රද්ධාවේ අඩු ගතියක් තියෙනවා. නමුත් සතිය විතරයි ඒ අසමබර භාවය හෝ දකින්න. සතිය නැත්තම් ශ්‍රද්ධාව කතා කරන්නේ ප්‍රඥාවන්තයා පඬිතයයි කියන. Taman hari කියන. ප්‍රඥාවන්තයා හිතන්නේ ශ්‍රද්ධාවන්තයා මෝඩයයි කියන. සතිය විතරයි පෙන්ලා දෙන්නේ උතන් තියෙන මෝඩකමක් මේකක් නෙමෙයි අසමබර භාවයක්. සතිය සහ සම සද්ධා මේ ප්‍රඥාවේ අසමබර භාවයක් තියෙන කියලා Tamanටම තේරෙන්නේ. සතියෙන් තමයි ඒ නිසා විවිධ සංකලන තුල සතිය මේ දිගටම නිරීක්ෂණය කරන යනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් එක පුද්ගලිකය තුලත් ශ්‍රද්ධාව වැඩි වෙන වෙලාවක් තියෙනවා ප්‍රඥාව වැඩි වෙන වෙලාවක් තියෙනවා වීරිය සමාධිය සතිය ඒ විපරිණාමය ඒ පෙරලිය දකින්න උදව් වෙන්නේ සතිය තමයි දවස පුරාම එළඹ සිටි සතියක් තියෙනවනේ එක පුද්ගලයෙක් තුල භූත හතර දෙනෙක් එකවර ක්‍රියාත්මක 18 සංයම වැඩ. নানা ආකාර බහුරූපෝලං එක්කෙනෙක් තුලම තියෙනවා. අවසරයි සම්මාත ප්‍රශ්න සහිතවාගෙන යන කොටේ කරාවස්ථාවේදී ඉන්දියන් ඒක රස අපෝටපත් වෙනවා කියන ඒ අවස්ථාවට පත් කර ගැනීමට අපි අනුතුමින් ඒ කියන්නේ වීර්ය අඩු වෙන අවස්ථාව ඒ වගේ ඉන්ද්‍රිය ධර්ම බලගන්නට වෙන වෙනම ක්‍රියා කරේකද නැත්නම් මේ අරමුණු කිරීමෙන් විකටම සිදුවෙන ආයතන. ඒකට උපක්‍රම මේ ප්‍රශ්නේ පිටිපස්සට ඇහෙනවද? දැන් නැත්තම් කට්ටිය බුදිද? නවුත් ඇහෙන්නේ නැහැ. එන ආයෙත් ප්‍රශ්න කියමු. දඬුවම් කරන්න ඕනේ. අවශ්‍යයි සම්මත ඉස්සර අවස්ථාවේදී සත්‍ය පිටවගෙන යනකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් තම තත්ත්වයට විකරස තත්ත්වයට පත් වෙනවා කියන්නේ අන්නේ තත්ත්වයට පත් කර ගැනීමට ඒ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් කර ගැනීමට එක එක අවස්ථාවලදී අපි උපස්සන මෙදී යුතුද කියලා. එහෙම නැත්නම් පරමනම නෙමෙයි කරන්නේ ඉන්ද්‍රිය ඒක රස තත්ත්වයට පත් වෙනවාද කියලා දැනගන්න. මේකේ වචනේ තියෙන ඒක රස භාවය කියලා කියන්නේ පදම මේකට දෙන තියෙන හොඳම නිදර්ශනය තමයි අපි ආහාර බෙඩක් කටේ දාගත්තාම අර කලින් කිව්ව විදිහට ඉලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, මිරිස් අර පැංගිරි ගතිය විවිධ රසවල තියෙන නිසා කටේ දාගත්ත ගමන් අධික රසය අනුව මේ පත්පිද හොඳයි නරකයි කියලා මේ එක පාට හිත විනිශ්චය කරනවා. නමුත් ඕනෙම කෑමක් වස වුණත් කමක් නැහැ. මුගක් වෙලා කණ්ඩ අන්තිමට කිරි රහටයක්. ලෝකේ තියෙන ඕනම දෙයක් බොහෝ වෙලා හැපෙනකොට කිරි රහට යනවා. මේක තමයි ඒක රස වෙනවා. ඒ නිසා අරමුණක් අරගෙන අරමුණ එනකොට මේන ආකල්පය ප්‍රිය අප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඒ අරමුණ නැවත නැවත නැවත නැවත එනකොට අන්තිමට ඒ අරමුණ විශ්ේ ඒක රස භාව වෙනවා. ඒක රස භාවයේ ආවට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් අරමුණ වශී කරගත්තා කියලා. ඒ අරමුණ පිළිබඳව ඇති හැටිය දැක්කයි කියලා. මේක සඳහා එකක් තමයි බත් පිට ගොඩක් වෙලා අහපන්නේ. අපනකොට අන්තිමට කියනවා ගාන්ධිතුමා කිව්වේ හැම ඝණයක්ම බොණ්ඩ හැම දීරයක්ම හපන්නේ කිව්වා. කියන්නේ බත් පිට හපන්නේ කියලා කියනවා දීර වෙලා බොන කම. කදාව ඩයබටික් කෙනෙක්. කවමදාකවත් ඩයබටික් වෙන්න බෑ. බත් කෑලි හපන්න නැති වෙන තරමට හැපෙන්නේ නැති තරමට හපනවා නම් කියලා ඒ තරම්ම ටයිලින් එක වැඩ කරලා බඩට යන්නේ හොඳ දිරවපු ස්රවි එකක්. කවදාකවත් දීවැඩියා වෙන්නේ නැහැ කියනවා දීවැඩියාව උගුරෙන් පල්ලෙහාට යවන්න ඕන කමක් නැහැ. ඒක කොච්චර දියර බිව්වත් ගොඩක් විදුරුවක් පිටියක කර ගන්න කටේ ටිකක් වෙලා තියන හපහපයින් දී කියලා. හම්බෙච්ච ප්‍රමාණයට බිව්වට අවශ්‍ය ප්‍රමාණය කෙලමිස්ස උනේ නැත්තම් ඒක දිරවීමේ දෝෂයනවා. ඒ වගේ තමයි අරමුණු එන තරමටම ඇඟට දාගන්න නැතුව එනින අරමුණ සතියෙන් තෙමනවනම් කිසිම අරමුණකින් කෙලෙසෙන්නේ නැහැ. මේ කෙලෙසෙන් නැති විදිහට අරමුණ අරමුණ වශයෙන් දකලා දැන් නතර වීම තමයි ඒක රස වීම කියන්නේ. ඉතින් ඒක රස වීම සඳහා අපි රුත්තරල දෙකක් කනවා. පඩ එළවලු සලාදයක් කනවා. කනට අපිට තේනක ලුණු මැදි කියලා. ඒ නිසා මේකේ පදමින් නැත්නම් අපිට ලුණු කුඩු ටිකක් දිවේ ගාලා සම කරලා දෙන්න පුළුවන්. නැත්නම් ලුණු නැති උනත් තමයි දිගට හපහපා යන්න කිරි රස වෙනවා. නිසා ඕනේ මරුණක් බොහෝ වෙලා අර්ථද කරන්න කරන්න නිවනටම යන්නේ. අරමුණට වෙනස් අරමුණු රස වෙනස් කරන්න කරන්න අපායට තමයි යන්නේ. එනිසා මේ අරමුණ එකම අරමුණක බොහෝ වෙලා ඉන්නවා කියලා කියන්නේ ඉරියව්වක බොහෝ වෙලා ඉන්න ඉන්න නිවනටමයි යන්නේ. ඉරියව් වෙනස් කරන්න සහ අරමුණු වෙනස් කරන්න පටන් ගත්තොත් කාමයට තමයි ඇදෙන්නේ. ඉතින් ඒක සැරේ කරන්න බැරි නිසායි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එකම අරමුණක බොහෝ වෙලා ඉන්නකොට අරමුණ වල ඒක රස වෙනකොට ශ්‍රද්ධාව ප්‍රසාදන කෘත්‍ය කරනවා. වීරිය උපස්තම්භන කෘත්‍ය කරනවා. සතිය එලඹ සිටීම කරනවා. සමාධිය ඒකාග්‍ර කිරීම කරනවා. ප්‍රඥාව දේවල් වෙන්කට බැරීම කරන නිසිනින්ද කෙරෙනවා. මේක සරුවචනාංශිකේ ලස්සන වචන වලට දානවා විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිච්චසග්ගානුපස්සී කියලා කියනවා. භාවනාවේ ටෙන්ෂන් එක ඉවර වෙනකම්ම විවේකීව ආනාපානෙ දකින්නකම්ම කරන්න. දැක්කේ නෑ කියලා බය වෙන්නත් එපා, දැක්කයි කියලා හතපෙන්නත් එපා, කරලා කරලා කරලා කරලා කරලා ආනාපානෙ කියන එක ඉංග්‍රීසි කියන සෙකන්ඩ් නේචර් කියන කම්ම කරපු දවසේ ආනපන දැනගත්තා ඒක. විරාග නිසිතං මට ආනපන දිගටම පවතිවා ගුරුසෝටම පවතිවා සියුම පවතිලා කිසිම දෙයකට ප්‍රේම කරන්න එපා. හැම අරමුණ හැම පැතිකඩකටම රාග කරන්න එපා. නිරෝධ නිසිතං මේ හැම දෙයක්ම මතුනට බහැලා නැති දකින්න. ආනපන ප්‍රිය වෙනවා ඒක නැති වෙනවා. ආනපන සියුම් වෙනවා ආය නැති වෙනවා. ගුරුසු වෙනවා නැති වෙනවා. ජීවන තැන බලන්න. නිෂ්පදිනිසා ගන්න පස්සේ මේක අතහැර දාන පැත්තෙන් බලන්න. ඒ නිසා මොකක් හෝ එකක් එක අරමුණක් අරගෙන ඒක ගෙවෙන කම්ම. ඒක කිරි රස වෙන කම්ම ගියොත් මුළු ලෝකෙම ආબોධ කරා වගේ. නමුත් අපිට වෙලා තියෙන්නේ ඒ කර්මණක ඉන්න බෑ. සක්මනේ ඉන්න බෑ පරියන්කට යන්න ඕන. පරියන්කින් බෑ සක්මන්ට යන්න. ඉදින්දා වැඩ කරන්න. ඒ මොකද අපි පුරුදු කරලා තියෙන්නේ මේ විවිධ රසහරා. මේ එකතැනට ගන්නකොට ටික ටික ටික ටික ගිහිල්ලා එදාට සතිය, සතිය හැම ඉන්ද්‍රියක්ම ඒක රස වෙනවා. ඒ කියන්නේ මෙහෙම ඉඳුරන් පහ පෙන්වන්නේ ඇඟිලි පහෙන් මේ පහ පස් පැත්තකට ගිහිල්ලා තියෙනවා. මේ හැම ඇඟිල්ලක්ම චක්‍ර කරකැවෙන සතිය විතරක් අනන්තය දක්වා ඉහළට යනවා. ඒක රස වෙනකොට මෙහෙම වෙනවා. පස්දිනාම එක තැනකට යොමු වෙනවා. එහෙම වුණාට පස්සේ මේ ඉඳුරංගේ තනි තනි කෘත්‍යයන් වෙනුවට හරියට කිරිපැණි එකතු වෙලා එක රසයකට ආවා වගේ සුත්තල දෙකේ ඔක්කොම රසය සමබර වුණා වගේ එකතු වුණාට පස්සේ එතන මිනිහා නැහැ. ඒක රස වීමත් එක්ක මම ආයෙ නැති වෙනවා. ඒක රස වීමත් එක්ක සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒක රස වීමත් එක්ක මාන්නේ නැති වෙනවා. ඒක රස වීමත් එක්ක තණ්හාව නැති වෙනවා. ධර්මතාවයක් එනවා. ඉතින් දැන් වෙලා තියෙන අපිට පද මාපු නැති නිසා දහස්වර කිරීමෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර කිරි රහට එනකන් ඒක රස වෙනකන් පදම එනකන් වැඩ කිරීමක් කරන කාලේ තමයි යෝගාවචරය කියලා කියන්නේ. දැන් නම් අපි ඉතින් පැය කමාරක් ගත නිසා තව ප්‍රශ්න තියෙනවා කියලා අහන්න නැතුවම නතර කරන්න වෙනවා. අපි නැවතත් හතරට පරියන්කයක් සඳහා එකතු වෙනවා. ඒ නිසා යත්‍ර කාලයේදී ගිලම්පසක් සහ සක්මුණක් සඳහා වේලාව ගන්නවා. ඒ අනුව අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය මෙතනින් සමාප්ත වෙනවා. සීල දනාටම තෙරුවන් සරණයි.